දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කමඨහන් පොදු කමඨහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. මම කියනවා ඒක අපේ අරවින්ද මහත්තයා සභාගත කරන්නයි කියලා. යතර මාරේදී කාට හරි තියෙනවා නම් වෙනත් ප්‍රශ්න සභාගත කරන්න ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ආරාධනා කරනවා. අවසරයි සාමින් වහන්ස ගෞරවනීය සාමින් වහන්ස අදත් සක්මන් භාවනාවෙහි යෙදුණෙමි විලුඹ පොළවේහි ගැටෙන විට වේදනාව දැනීමට පෙරදා තරම් කල් ගත වූයේ නැත. ඊතර පෙරදා තරම් ඉනපෙදස දක්වා වේදනාව පැතිරුණේ නැත. දකුණු පස පොළවේ ගැටෙන විට වේදනාව කෙන්ඩා පෙදසේ පිටුපස සිට ඉහළටම කලවය දක්වා පැතිරුණි. එය තදින් දැනුනි. වම් පසෙහි වේදනාව කෙන්ඩා පෙදෙසේ වම්පස සිට කලවයේ වම්පසට පැතුරුනි. දකුණුපස තබන විට තරම් තද වේදනාවක් දැනුනේ නැත. ටික වේලාවකටම පසුව ක්‍රමයෙන් වේදනාව කැඩි කැඩි දැනුනි. ඉන්පසුව නොදැනීම ගියේය. පළමුව වම් පසෙහි වේදනාව නොදැනී ගියේය. දකුණු කකුලේ ඉන්පසුව නැතිවිය. නින්දෙන් මෙන් ඇවිදීම ඔහේ සිදුවිය. එහෙත් සිහිය පාද කෙරෙහිම විය. සැහැල්ලු බවක් දැනුනි. තවදුරටත් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. ඔය මේක අහගෙන ඉන්නකොට පේනවා yaadena ගතියක්. අය තියනවත් එක්කම වගේ වේදනාව කියන වචනේ දැනීම් කියන වචනයෙන් ප්‍රතිස්ථාපනය කෙරුවොත් තේනවා අතර වේදනාව කියන වචනේ තාක්ෂණික හරි යොදන එක වේදනාව කියන විඳීම් කියන එක දැනීම් කියන එක නමුත් සිංහලයේ වේදනාව කියන ගොඩක් කරාට දුක් වේදනයි සඳහන් වෙන්නේ මෙතන අදහස් කරන්නේ දුක් වේදනාව නෙවෙයි මම හිතනවා දැනීම් එතකොට ඒ දැනීම් පතුලෙන් පටන් අරගෙන මස් කෙන්ඩේ කලව ප්‍රදේශ දක්වා පැතිරෙනවා ඉතින් ඒක හොඳට සිද්ධි කරගෙන භාවනා කරන යනකොට ක්‍රමයෙන් ඒක Tamande හිරියරයක් කරදරයක් හිත පීඩාවක් නෙවෙයි ඉබේම අනායාසයෙන් සිද්ධ වෙනවා කියලා කියනවා. සක්මන අනායාසයෙන් වෙනවා ඊට පස්සේ තමයි මේ විස්්‍රාම වෙන්න පටන් ගන්න. ආයාසයෙන් කරන තාක්කල් හිත විස්්‍රාමයක් එන්නේ නැහැ. ඒව නැත්තම් විවේකයක් නැහැ. ඒක නිසා එහෙම යන්න ඇරියට පස්සේ දිගට යනකොට තමයි තේරෙනවා මේ හිතලා කාරණාවක් කරනවා. ඒකට වීරියත් යෙදෙනවා. වමෙන් දකුණට අරමුණත් මාරු වෙනවා. ඔක්කොම අල්ලපනල්ලස්සේ සතිය තියෙනවා. එතකොට ඊට පස්සේ පුළුවන් ඒ කීපයක් විචල්්‍ය සාධක රාශියක් තියේදී ක්‍රියාවලියක් යද්දී ඒ අනුව සතිය පවත්නකොට අපි සක්ම මළුවක නෙමෙයි අපි බස් එකට ඇවිදින වෙලාවක එහෙම නැත්නම් වෙන ගමනක් යනකොට වුණත් ඒ අවස්ථාව සක්මන තරම්ම විස්තර කරන්න බැරි වුණාට සතිය පිටව ගන්න අවස්ථාවට ගත්තොත් එදිනදා ජීවිතේ වැඩවලට <clears throat> සම්බන්ධීකරණයක් බලන්න පුළුවන් යම් ප්‍රමාණික ක්‍රියා ටිකක් කරන ගමන් සතිය පවත්වන්න පුළුවන්. එතකොට ඒ විශ්වාසය ඇති වුනහම මේ වගේ තැනකදී නම් පරියන්ක සක්මණට පස්සේ පරියන්කට යනකොට ඒ විශ්වාසයෙන් යුක්තව <clears throat> අවුල් වෙච්ච කලබල වෙච්ච ඉසික නෙවෙයි වාඩි වෙන්නේ. එතකොට පරියන්කටත් හරි ලාභයි. පරියන්කට සූදානමක් තියෙනවා. ඒක නිසා මේ සක්මණෙන් හම්බෙන අත්දැකීම වැඩිපුර උපදේශපතන නම් කියන්න තියෙන්නේ. ඉදින්දා වැඩවලටත් yaadena විදියට සම්බන්ධ වෙන විදියට පතුරවන්න ඒ වගේම මේ සක්මණේදී ගත්ත මේ එකලස සමාධිය නැත්නම් සතිය කියමුකෝ ඒක හැකිතාක් පරියන්කයට පාවිච්චි කරන්න කඩා විඳ ගන්න නැතුව එතකොට සක්මන පරියන්කයත් එදිනදා වැඩත් අතරමැද සම්බන්ධීකාරකයක් කරනවා ඒක ලොකු භාවනා ජීවිතයකට හොඳ අත්ලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ගරු සාමීන් වහන්සේ ඊයේ දවසම භාවනා සතුටුව ලෙස කෙරුණේ නැහැ. හිත එක්තෙන් කරගන්න කොහෙත්ම බැරි වුණා. ආනාපානයේ හිත පිහිටන්නේම නැහැ. එම නිසා වැඩියෙන් සක්මන් භාවනාව කර කරා කරා දැන් කකුල් දෙකම සක්මන් කරලා රිදෙනවා. අද උදේ තත්ත්වය වෙනස් වී සිත තරමක් සංසුන්. දහවල් 3 සිට සිත හොඳට ආනාපානයේ හිරඳුනා. ටික වේලාවකින් ආනාපානය දැනෙන්නෙම නැතුව ගියා. දැන් කකුල් දෙක ඉන දක්වා පටියකින් තදින් වෙලාසේ වේදනාව දැනෙනවා. මේ මෙනෙහි කොට ආනාපාණයට සිත දැම්මා. මේ වේදනාවක් නැති වී ගොස් නැවත ආනාපාණය නොදැනෙන තත්ත්වයක් මේ වෙලාවට ශරීරය හරි සැහැල්ලුයි. මොන ඉරියව්වේ සිටිනවාදවත් දැනෙන්නේ නැහැ. මෙම සිදුවීම තුන් වතාවක් පමණ සිදු වුණා. දැන් ධර්මදේශනා වේලාවට ළඟ ඇතැයි සිතූ නිසා හිමින් ඇස ඇර ආසනයෙන් නැගිට්ටා. මගේ අත් දෙක අත්දැකීම් ගැන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම සිටිය ඉරියව්ව නොදැනී ගියේ ඇයිදැයි පහදා දෙන්න. ඉස්සල්ලා එක වගේමයි බලාපොරොත්තු නැති විදිහට හිත අවුල් වුණාට යම් ප්‍රමාණයක සක්මණෙන් පස්සේ සමතුලිතතාවයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආනපාන හිත ගියාම අර යම් ප්‍රමාණයට අවුලු නැද ඒහා සමාන සාන්තියක් එනවා. මේ දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙන. හුඟක් හිත අවුල් වෙලා ඒත් බලාපොරොත්තු සුන් වුණාට පස්සේ බොහෝම හොඳ පරියන්කයක් එනවා. ඊට පස්සේ බලාපොරොත්තු වෙන දැන් නැතිව දිගට හරියයි කියලා ඒක වෙන්නේ නැහැ ආයසරයක් කැඩෙනවා. ඉකේම ගියාට පස්සේ රිසල්ලා ප්‍රශ්න ප්‍රකාශය වගේ සක්මනේ කෙරෙනවා අනායාසෙන් නිින්දෙන් වගේ කරනවා. ඒ වගේම පරියන්කේ ඉන්නවා. ඉස්සල දවසේ තිබුණේ තද්ද ආයාසයක් කරලා තානපණ ගන්න බෑ. දැන් ආනපණටත් හිත ගිහිලා කයත් නැති වෙලා කිසිම ප්‍රයත්නකින් තොරව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේකෙදි අර ඉස්සල දවසේ අරමුණට හිතේ කලස් කරගන්න බැරි වෙන නිසා ඇති වෙන පශ්චාත්තාපයත් දැන් මේකෙදි හොඳට හිතේ කලස් වුණාට පස්සේ කිසිම ආයාසයක් කරන්න බැරි දෙකත් දෙවිදියකට දකින්න තාක්කල් තව භාවනාව යන්න වෙනවා. කවදා හරි මේ අවුස්සුච්ච හිතමයි මේ විදිහට එකලස් වෙන්නේ. එකලස් වෙච්ච හිත ඕන තරම් ඇවිස්සෙන්න පුළුවන්. ඇවිස්සිච්ච හිතක් ඕන තරම් එකලස් වෙන්න පුළුවන් දෙකම. එකමයි කියලා දෙකටම සමහිත එන්න කොච්චරක් අපි භවනා කරන්න වෙයිද? ඒ තාක් දිගට කරන්න. ඒක කියන්න තියෙන්නේ මේ පන්තියක ගුරුවරෙක් ඉන්න වෙලාවේදී ළමයි ටික එකතු වෙලා විශේෂයකට හිත යොදාගෙන ඉන්නවා. පන්ති ගුරුවර නැති වෙච්ච ගම ඇවිස්සිනවා, ගහබැන ගන්නවා, රණ්ඩු කරනවා. ඉතින් ඒක නිසා ළමයින්ගේ හොඳක් නරකක් නෙවෙයි තියෙන්නේ පරිසරය අනුව එක එක වෙනස්කම් වෙනවා. එහෙම නැත්නම් ශ්‍රවණ දර්ශනයක් කියනවා වර්ෂා වේලාවට මේ වදේ මේ මැසටික ඔක්කොම එකතු වෙලා පොදියට වදේට හිටිනවා. අවුව පායපු ගමන් විසිරලා යනවා. මල් වලට යනවා, වැඩ වලට යනවා. ඒ මේ දෙකම මේ වදේ තමයි. අපිට පේන අර පොදි ගහිච්ච වෙලාව සමාධිමත් වෙලාව, අවිසිච්ච වෙලාවට හිත වික්ෂිප්ත වෙලා වගේ කියලා. ඉතින් අර වික්ෂිප්ත වෙලා තමයි මේ මැතු මේ පැණි එකතු කරන්නේ. ගෙදර ඉඳද්දී මේ පොඩි වෙලා ඉන්නවා මේ පැණි එකතු කරන්නේ නැහැ. ඒ නිසා අර වික්ෂිප්ත වෙලා තමයි විපස්සනාව සිද්ධ වෙන්නේ. ආපවර එකතු වෙච්ච ණය සමාතේ සමාධියකට යනවා සමතේකට යනවා. ඉතින් මේ දෙක එකිනෙකට සාපේක්ෂව එකිනෙකට ප්‍රත්‍යুৎපන්නව යන්නේ යෝගාවචරය තාමත් මේ ලියන වචන සහ ඉදිරිපත් කරන ක්‍රමයේ හැටියට වික්ෂිප්ත මනස පරාජයක් බවත් එකලස් මනස ජයග්‍රහණයක් බවත් හිතන එක ඇති වැරද්දක් නැහැ. නමුත් භාවනාව කවදා හරි කොච්චර පුරුදු කරන්න ඕනද කියනවනම් වික්ෂිප්ත වෙන්නේ හිතමයි සමාධිමත් වෙන්නේ හිතමයි ඕකට හිත කරදර ගන්න නරකයි ඕනේ ඒක වුණත් දෙකටම සමහිතපත් වෙනකන් භාවනා කරන්න කියන එක තමයි මේක පිළිබඳව විග්‍රහයක් වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ දේරුවන් සරණයි පරංකය මට නාසයේ හුස්ම රැල්ල බලා සිටීමට අපහසුය එසේ එසේ බලන විට මුළු සිරුරේ දර්ශනය දර්ශනය වේ. එවිට සිත සහ කය දෙකම එකක් ලෙස දැනේ. සිත කය තුල ගිලී ඇතිවාක් මෙන් දැනේ. එසේ සිටින විට පසු පපු කුහරය ඇතුළත සිරස් අතට වූ බටයක් තුල තද යමක් ඉහළ පහළ ගමන් කරනවා මෙන් දැනේ. ඒ බයිසිකලයකට හුලං ගහන පොම්පයක ක්‍රියාකාරීත්වයට සමානය. විටක පපු ප්‍රදේශය පිම්බෙන හැකිලෙන ස්වභාවයක් දැනේ. මේ අවස්ථා දෙකෙහිම මුළු සිරුරම දර්ශනය වේ. පර්යංකයේ සිටින කාලය දිනෙන් දින වැඩි වේ. සක්මනේදී වම් සහ දකුණු පාදවල පතුල්වල චලනය හොඳින් දනිමි. පොළවේහි තද ගතිය දැනේ. වැලි කැට කිරිකිරි ගාන හඬද ඇසේ. සිරුරේ තද ස්වභාවයද පතුල්වල සිට ඉහළට ක්‍රමයෙන් දැනේ. එවිටද මුළු සිරුර සතිමත් බව දැනීමක් ඇත. එදිනදා වැඩවලදී සිරුරේ චලන සවිමත්වන දැනීමක් ඇත. නිකන් සිටින විට සිටිනා ඉරියව්ව දැනේ. ඇවිදිනා විට ඇවිදින බව දැනේ. වරහන් ඇතුලේ සක්මනේදී මෙන් ආහාර ගන්නා විට ආහාර ගන්නා බව දැනේ. නමුත් මේන් සිත බිඳෙන අවස්ථාද ඕනෑ තරම් ඇත. පසුව නැවත සිහි ගැන්වේ. සමහර විටක මගේ සිත මා සිහියෙන් සිටිනවාදයි මගෙන්ම ප්‍රශ්න කරයි. මගේ මෙම භාවනාවේ ಗುಣ අගුණ පෙන්වා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සතිමත් වන බවට දිරුවා පොරොන්දු වෙමි. තෙරුවන් සරණයි. ඒකට පොරොන්දු නැත්නම් සතිමත් හම්බ වෙන්නේ නැහැ. කොහමද මේක අහනකොට නම් වැඩේ දැන්න වෙන බවද පේනවා. මේ ඒක මේ තාටමලා ගන්න පුළුවන් එකක් නෙවෙයි සතිය කියන එක පොඩි දරුවෙක් යාළු කර ගන්නවා වගේ වැඩක්. ඌ අල්ලගෙන ඉඹගෙන ඉඹගෙන ගියාට පොඩි එකා යාළු වෙන්නේ නැහැ. උගේ වෙලාව බලලා ඌ අල්ලගෙන ඉතින් ඉබණි වෙලාවලුත් තියෙන ඔක්කොම කරලා කොහොම හරි යාළු කරගන්න එකයි තියෙන්නේ. එහෙනම් එකක් මෙතන මම හිතනවා මේ උනන්දු වැඩි කිරීම සඳහා නැත්තම් අලුත් දෙයක් සඳහා පෙන්වන්න පුළුවන් සතිය නැති බව අහුවෙලා දැන්. අහවල් අහවල් වෙලාවල් වල මට සතිය නැති බව දැනෙනවා. ඉතින් උටට ඉස්සලා ප්‍රශ්න විග්‍රහ කරා වගේ ඉතාමත් හොඳට මුළු කයේ පැතිරිච්ච සතිය තියෙන වෙලාවත් ඒ වගේම සතිය මයි ළඟ නැහැ කියලා දැනෙන වෙලාවල්. මේ දෙකෙන් වඩා හොඳ සතිය කොයි එකද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් හුඟක් වෙලාවට මම මේ උත්තර දෙන්නත් ඉස්සලා මම මේ පැනලා කියන්නේ අර සතියෙන් ඉන්නකොට දැනීම තමයි හුදෙනෙක් අගේ කරන්නේ. නෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ සතිය නැති බවක් දැනගෙන සැලෙන්නේ නැත්නම් ඒක උත්කෘෂ්ඨ සතියක් කියලා. සතිය නැති බව දන්නේ භාවනා කරපින්දනේ. නැත්තම් අපි ඉස්සර සතිය පිළිබඳ පොත් ලැබීමක් කරේ නෑනේ. දැන් ඉන්නකොට මේ සතිය හොඳට පැතිරෙනකොට සතිය නැති අවස්ථා, සතිය ගිලින අවස්ථා, හිත ලීන වෙන අවස්ථා, හිත නිදිමතපත් වෙන අවස්ථා තේනම තේක හොඳට කොටු කරලා කියයි. මට මේ වෙලාවේදී සතිය තිබුණේ නෑ ඒ ගැන පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒ ගැන පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන්. ඒකෙදී පශ්චාත්තාප වීම තාර්කික මනසෙන් කෙරෙනවා. භාවනාව කියන්නේ හික්මීම කියන්නේ ඒකට පශ්චාත්තාප නොවීම. යම් වෙලාවක මම මේ වෙලාවේදී අසතියෙන් වැඩ කරා සතිය ගිලි වුණා ඒ බව දැනගත්තට පස්සේ පශ්චාත්තාප වුණොත් වෙන්නේ මොකද්ද ඊගා චිත්තක්ෂණයත් සතිය නැති වෙනවා. ඒක දැනගත්ත ගමන් පශ්චාත්තාප නොවි ඊගා චිත්තක්ෂණයට සතිමත් වෙනවා නම් නැවුම් වෙනවා නම් විවෘත වෙනවා නම් විච් වැරද්දෙන් දිගට ඇදී යන ගතියක් නැහැ. දිගට කෙලස් දෙන්නේ නැහැ. දන්නව පශ්චාත්තාපයෙන් ලැබෙන ලාභයක් නැහැ. ඒ නිසා පශ්චාත්තාප නොවි සතිය ආපු ගමන් සතිය වැඩ කරනවා නැත්තම් නැති බව දන්න. ආන්නේ විදිහට යනකොට චිත්ත පීඩා ගැනීම, හිත කරදර ගැනීම, මානසික අසහන ඉබේම දුර වෙලා යනවා. කෙලස් කෙලස් වශයෙන් දන්නවා, කුසල් කුසල් වශයෙන් දන්නවා. මේ දෙකටම සමහිත අතුරුනවා කියන එක විපස්සනා කරන කෙනෙකුට අර වෙන කාටවත් සමසේ බලන්න බෑ. ඕනම කෙනෙක් හිතන්නේ සතිය මුදුන්පත් වෙච්ච වෙලාව තමයි හොඳ වෙලාව. සතිය ගිලිහිච්ච වෙලාව නරක වෙලාවක් කියලා. නමුත් මේ දෙකම චිත්ත tattwa දෙකක්. දෙකම මනුස්සයට අයිති දෙයක්. මේකෙදිත් නොසැලෙන මනස කියලා කියන්නේ සතිය ගිලිහිච්ච බව හොඳටම දැනගෙන නැත්තම් ඒක හරියට වෙන්දට වැඩිය හොඳට ඉස්මතු කරලා බලන්න පුළුවන්කම තියෙද්දි නොසැලී ඉන්න පුළුවන් ද කියන එක තමයි මෙතෙන්දී ගුණාගුණ විවේචනයක් වශයෙන් විශ්ලේෂණයක් වශයෙන් කියන්න තියෙනවා ගෞරවනීය සාමෙන් වහන්ස මම භාවනාවට අලුත් අයෙක්මි ඊයේ මම සක්මනෙහි යෙදී සිට පර්යංකයට ගියෙමි ටික වේලාවක් ආනාපාන සතියෙහි සිටින විට මට එකපාරටම රහතන් වහන්සේ නමකි කියා එකපාරටම කියවුනි මම ඒ තුන් හතර පාරක් කිව්වෙමි මගේ සිතේ ඒ අවස්ථාවේ රහතන් වහන්සේ ගැන සිතා සිටියේ නැත. ස්වාමින් වහන්සේ එසේ කියුනේ ඇයිදයි පහදා දෙන්න. තවද ඊයේ සවස ආනාපාන සතියේ සිටින විට මගේ හුස්ම රැල්ල ටික ටික ඉහළට ඉහළට යනවා මට දැනුනි. ඊට පසු හිමින් හිමින් පහතට වැටුනි. එසේ සිදු සිදුවේ ඇයිදයි ස්වාමින් වහන්ස පහදා දෙන්න. ඔබ වහන්සේ මේ කරගෙන යන සාසනික සේවය තව තව තවත් හොඳට කරගෙන යාමට නිදික් නිරෝගී සුව සහ ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. මේකදී මේකදී <clears throat> කියන්නේ අපි දැනගෙන හිතලා කියනවා නම් අපි කියනවා සම්පජඤ්ඤයෙන් සසංකාරිකව සවිඥානිකව මම රහතන් වහන්සේ කියලා කිව්වා. මම සමහර වෙලාවට හීනෙන් කෑ ගහනවා වගේ කිය වෙන වෙලාවක් එනවා අසංස්කාරිකව අසම්පජානව අවිඥානිකව කියවෙන වෙලාවක් එනවා. ඉතින් එතකොට අපිට පුදුම බයක් ඇති වෙනවා. මේ කුණු හරපයක් කියුණොත් මොකද වෙන්නේ? රහතන් වහන්සේ කිව්වනම් ඇහුණත් ප්‍රශ්නයක් නැහැ නේ කාට හරි. දඩස් ගාලා කියවෙනවා. ඉතින් එතකොට අර තිබුණු ශරීරේ කුණ ශරීරේ හේරම ඉවරයි. හොඳ වැඩිමහල් ස්වාමීන්වහන්සේලා දෙනමක් මම දැකලා තියෙනවා. ලොකු ඔපරේෂන් එකට පස්සේ සීයේ එන්නේ හොඳ කුණු හරපයක් කියලා. උපස්ථානය කරන මිනිසුන්ඩයි ඉස්පිරිතාලේ ඉන්න කට්ටියටයි මොනවාක්වත් කරගන්න මේ සංසේ කවදාකවත් කටපාඩම් කරපු නැති දේවල්. ඩක්කාලා එළියට. ඉතින් ඒතරට ගුණ චරිතේ හේමම කඩාන වැටෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේ දන්නේත් නැහැ සීයේ එනකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේවා අනාත්මයි කියලා කියන්නේ අපේ පාලනයක් අපිට නැහැ. පාලනය තියෙන වෙලාවල් තියෙනවා. ඒක පිළිබඳව නැත්තේ නැහැ. ඒකත් දැන් පාලනයක් නැති දේවල් නිසා අපි කොච්චර දුක් පීඩා ගන්නවද කියලා. දැන් රහතන් වහන්සේ කිව්වට නම් ප්‍රශ්නයක් නැහැ. තම්බි මිනිස්සෙක් කරේ මෙනම් ඒ හරි ශෞතුයි ඔව කතා කරන්න එන්න එපයි කියලා කියා. බුද්ධ ආගම ප්‍රශ්න නැහැ. රහතන් වහන්සේ නැත්නම් වෙන මොනවද කියන්නේ. ඔත් ඕක නෙවෙයි වෙන හරුපයක් අටපාඩම් කරපු එකක් ආවනම් ඒත් යනවා. එතකොට කියනවා දේව භාෂාව කතා කරා කෑ ගැහෙනවා. ඒ නිසා මේ කතා කරන්න ගියත්, ක්‍රියා කරන්න ගියත් හිතේ හිතවිලි හිතුවත් අසම්පජාන කොටසක් තියෙනවා. අපි අපි නොදැන අපහරහා ක්‍රියාත්මක වෙනවා භූතාවේශ වුණා වගේ. හැබැයි හොඳටම දන්නවා එහෙම පෙරේතෙක් වෙහිලාක්වත් යක්ෂයෙක්වත් ප්‍රේතෙක්වත් නැහැ. ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒකට අපේ තර්ක හිත හරියට සැලෙනවා. එහෙම වෙන්නේ කොහොමද? මට ඕන දේවල් නෙවෙයි, මම හිතුවත් නෙවෙයි දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා හොඳට සතියෙන් බැලුවොත් අපි හිතන හිතවිලි ගොඩාක් දේවල් අපි පතන දේවල් නෙවෙයි. අපි මේ හිතලා කරන දේවල් නෙවෙයි. නිින්ද ගියාට පස්සේ ඇඟක් දිහා බලන පොඩි එකෙක්ගේ මොන්න තරම් වැඩ කරනවද කියලා. නිින්ද ගියයි කියලා එහෙම ඔතල මිටියක් වගේ නෑ දඟලනවා. ඕනම කෙනෙක් එහෙමයි. ඒක නිසා පරිේෂණ කරලා තියෙනවා සම්පූර්ණ නිදාගත්තට පස්සේ හොඳට අවදියෙන් ඉන්න කොටයි මානසික ක්‍රියාකාරකම් බලනොත් කිසි වෙනසක් නැහැ. නිදාගත්ත මනසත් මේ වගේම වැඩ. ක්‍රියාකාරී මනසත් එක වගේම වැඩ. ඒ නිදාගෙන ඉන්න මනස එක පාට නැගිටපුවාම එක පාට ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ආයෙ අර විදියට යනවා. ඒ නිසා අපි අතර හිතලා කරන දේවල් හිතිලා ඉබේ කරන දේවල් අනුව බලනකොට භාවනා යෝගාවචරයාගේ විනය කියන්නේ හික්මීම කියන්නේ හිතලා කරන ටික විතරක් කාටවත් කරදර නොවන විදිහට Tamanට කරදර නොවන විදිහට හසුරුව ගන්න. හිතිලා කරන දේවල් ගැන පශ්චාත්තාප වෙන්න ගත්තොත් මේ ජීවිතේ කවදාකවත් සැපක් විඳින්න බෑ. මේකේ කාගේ දෝ න්‍යාය පත්‍රයකට දුවන්නේ. ඒ නිසා වචන කතා වෙනවා. ඉඳපුවන් ආස්වාද ප්‍රසවාස ලොකු වෙනවා, පුංචි වෙනවා, নানা ආකාර දේවල් වෙනවා. මේක හොඳට බලාගෙන කොච්චර කාලයක් අපිට ඉන්න වෙයිද? මේ කියාපු ශූන්‍ය පැත්ත ආත්මේ මේ පාලනය කරගන්න බැරි පැත්ත. එතන මේක කාගේදෝ න්‍යායකට වැඩ කරන එකක් බව තේරුම් ගන්න. ඒක ඒක තේරුම් ගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවා මේක හරහා කර්ම ශක්තියක් වැඩ කරනවා. ධර්ම ශක්තියක් බවට පත් කරගන්නයි සතිය ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරලා මේවට සැලෙන්නේ නැතුව ඇයි කියලා අහන්න අයිතියක් තියෙනවා. නමුත් මොකයි උනේ කියලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේකෙන් පේන්න තියෙනවා මේ වගේ දේවල් වලට හිත චකිත වෙනවා දුක් ගන්නවා නොවේවා කියලා ප්‍රාර්ථනා කරන මුසරුවචන සඳහන් කරන්නේ නැත්නම් දේශනාව නොතේරෙන්නේ මේ විදිහට ඉබේ සිදුවෙන කිසිම දෙයකින් කර්ම රැස් වෙන්නේ නැහැ බය වෙන්න එපා. හිත කරදර ගත්තොත් මෝඩකම විතරයි තියෙන්නේ කර්ම රැස් වෙන්නේ හිතලා කරපු දේවල් වලින් විතරයි. මේ දෙකම අසංස්කාරිකව අවිඥානිකව අසම්පජානව සිදුවෙච්ච දේවල් නිසා ඒක පිළිබඳව අපි ගුණදොස් ගුණදොස් ਵਿਚාරීමක් කේන්දර බැලිලක් කරන්න ඕනේ කරනවා නම් කල යුත්තේ හිතාමතා කරන දේවල් විතරයි. ඒක නිසා ගොඩාක් භාවනා කරන කෙනාට තේරෙනවා දැන් මේක ඇතුළත වෙන දෙයක් නිසා බාහිරට වෙනුමක් නැහැ. නමුත් අපි ක්‍රියා කරන ක්‍රියාවලිය නිසා බාහිර කෙනෙක් සම්බන්ධ වෙනවනම් ඒ මිනිස්සු අපි ගැන මොන විදිය හැඟීමක් පහළ කරගන්නේ. අපි දන්නේ නැතුව අපි ඇතින් වෙලා ඒකේ මනසට හිත කරදර වෙන්නත් පුළුවන් සතුට වෙන්නත් පුළුවන්. ඉතින් මේ මනස අපිට තරහ වෙන්නත් පුළුවන් යාළු වෙන්නත් පුළුවන්. නමුත් අපි හිතලා කරලා නැහැ. මේ தත්ත්වේ නිසා කොච්චර මානසික පීඩාවට පත්වෙච්ච මිනිස්සු ඉන්නවද කොච්චර කායික දුක් පිළිස ගන්න පිළිස ඉන්නවද භාවනා කරන කෙනාට ඒ දුක් පීඩා ගැනීම බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම වගකීමට බාර දෙන්නේ නැහැ හිතාමතා කරන දේ විතරයි කරන්න තියෙන්නේ මේවා පිළිබඳ හොයන්න යෑමෙන් වෙන්නේ අර අනවශ්‍ය දුක් පීඩා ගැනීමක්. Tamanට විශේෂේෂ්ඨ නොවන දෙයක් සැක නොකළ යුද්ධය සැක කරා වෙනවා ප්‍රපංච නොකළ යුද්ධය ප්‍රපංච කරා වෙනවා විනිශ්චයකට යකන්නත් බෑ. ඒ වෙනුවට හිතාමතා කරන දේ ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් වෙලා මේවත් දකින්න අරිනවා පේන්න අරින්න පේන්න ඇරිලා සම්පජානව සවිඥානික කරන දේවල් විතරක් ශික්ෂාවට ලක් කරගෙන දිගට යන එක තමයි කරන්නේ. මේ වගේ ගොඩාක් පේන්න තියෙනවා භාවනා කර කර යනකොට. ඒ ගැන බය වෙන්න එපා. ගෞරවනීය සාමීන් වහන්ස මම උදේවරුවේ ආනාපාන සති භාවනාවේ සූක්ෂම අවස්ථාවේදී භාවනා කරන විට ඉන්පසු භාවනාවෙන් මිදුන පසු දැඩි නිදිමතක් ඇතිවේ. එම නිින්ද සැපවත්ය, ගැඹුරුය. මෙව නීවරණයක්ද යන්න කරුණාවෙන් පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. නැතේ නින්දක් නම් ඒක නිවර්ණය තමයි. ඒක පිළිබඳ අහන්න ප්‍රශ්නයක් ඇත්තේ නෑ. මේ සමහර වෙලාවට මේක සංසන්දනය කරන්න තියෙන පරියන්කේ ඉඳද්දිමත් නිකිරා වැටීමකින් තොරව සමහරලාවට කාලය ගත වෙන වෙලාවල් තේරෙනවා දැනෙන්නේ නැහැ මොකද උනේ කියලා ඒකනම් සංසන්දනය කරලා බලන්න වෙනවා කෙලස් බරිත තීන මිද්දේද එනත හිත සැඟවි ගැනීමක්ද වෙන්නේ කියලා. මේක නින්දක්. නින්දක් නම් ඒක කෙලේශයක්. නින ඒක නීවරණයක්. නමුත් සඳහනක් කරලා තියෙන්නේ ඒක බොහොම සැපයි. බොහොම මොකද අර ඉදිසලා භාවනාවේදී හිත පිරිසිදු වීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිරිසිදු නිසා ඉන්දේසි දත් පිටි කන්න ඕනේ නැහැ. නපුරු හීන පෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිනවා. ඒක ආනිසංස 11ක් තියෙනවා. නින්දට යන්න මේ මේ කායගත සතිය වඩන කෙනාට සුඛං සුපති සුඛං පටිභුඤ්ජති න පාපකං සුපිනම් පස්සති ආදි වශයෙන් ඉතින් හුඟ දෙනෙක් ඒක අර්ථකථනය දෙන්නේ මෛත්‍රී භාවනාවෙන් නින්දට ගියොත් තමයි වෙන්නේ කියලා. නමුත් මෛත්‍රී භාවනාවක් වෙනවා ආනාපාන සතියෙන් වෙනවා කායගත සතියෙන් කියලා අසුභ භාවනාවෙන් වෙනවා මරණානුස්සතියෙන් වෙනවා ඔක්කොගෙම මේ වගේ සූත්‍ර 14ක් එක දිගට තියෙනවා. පළවෙනි එක විතර අපි අහලා තියෙනවා. මේ කොයි එකෙන් ගියත් භාවනාවට නින්දට භාවනාවක් හරහා ගියා නම් නින්ද බොහොම සුවේලවන එකක්. නමුත් මේ ඒක පාවිච්චි කරන්නේ වෙනදා නිදා ගන්න වෙලාවට ඉස්සෙල්ලා නිකන් නින්දට යනකොට සතියෙන් නින්දට යන්නේ කියලා. නැත්තම් සතිය ආපු වෙලාව නින්දට යන්න කියලා පොතේ ලියා ගන්න එපා. එතකොට බුදු වෙනවා වෙනකොට බුදියන්ඩයි සිද්ධ වෙන්නේ. මේ කියන්නේ නින්දයට යන වෙලාවේ නොමිලේ නිකන් යන්න දෙන්න එපා. ඒක සතිය හරහා, කායගත සතිය හරහා යන්න අරින්න. එතකොට මේ විස්රාමයේ හොඳ මේ හිතවදින මොකද්ද කියන්නේ? සුවසේවාවක් පාඩුපත් වෙනවා. ගරු සාමීන් වහන්ස ඊයේ පැවැත් වූ ධර්මදේශනාවේදී සක්මන් භාවනාවේ ඇති වැදගත්කම වැටහුණා. නැතිනම් සක්මන් භාවනාව කරන අයුරු කියා දෙන්න. මා පුරුදුව සිටියේ බුද්ධෝ කියා සක්මන් භාවනාව කිරීමටයි. එය නිවැරදිද? බුද්ධෝ යන වචනය මට ඉතා පුරුදුයි. ව්‍යායාම සඳහා ඇවිදින විටද මම බුද්ධෝ කියමින් ගමනේ යෙදේ. එවිට මට ස්වල්ප මොහොතකට බුදුන්ගේ ගුණ සීවේයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය කියන්නේ අනේ මේ වචනය මෙනෙහි කරන වචනය බුද්ධෝ කියන උඟක් කරලා තායිලන්තේ පුරුදු කරපු දෙයක්. ඒක ටික ටික ලංකාවෙත් පුරුදු වෙගෙන එනවා. එතකොට බලන්න තියෙන එහෙම වචනයක් සීපත් කරන්නේ නැතුව සක්මන් කරනකොටයි මේ වගේ සීපත් කරනකොට සක්මනට වැඩියෙන් හිත බැඳෙනවනම් වැඩියෙන් සතිය පිහිටවනනම් මේක හොඳයි. ඒසා කරපු කෙනා තමයි දන්නේ මෙනේ කිරීමකින් යුක්තව මෙනේ සක්මන් කරන එකයි මෙනේ කිරීමකින් තොරව සක්මන් කරන එකයි. ඊට විකල්පයක් වශයෙන් තියෙන්නේ ප්‍රകෘතිය සිහි කරන එක වම තියනකොට වම කියනවා දකුණ තියනකොට දකුණ කියනවා මේකෙදි තියෙන සම්මුතියක් නමුත් මේක බුද්ධානුස්සතියටයි හිත යොමු කරන්න ඒ නිසා නිකන් දල අදහස් මත කිරීමක් වශයෙන් කීත හැකි වම තියනකොට වම දකුණ තියනකොට දකුණ කිව්වනම් හිත විපස්සනා පැත්තටයි මේ විපස්සනාට ඉඩ තියෙනවා වම තියනකොට බුද්ධ කියන්නේ දකුණ තියනකොට ධෝ කියන එකයි කිව්වොත් වැඩෙනවා නම් වැඩෙන්නේ සමතේ මිසක් විපස්සනාව නෙවෙයි. ඉතින් ඒ අර්ථ ભેදිය දන්නවනම් දෙකම හොඳයිනේ කොයි එකක්වත් අරකට වැඩි මේක හොඳයි කියන්නේ නරකයි. කරගෙන යන්න දෙකටම සතිය අවශ්‍යයි. සතිය වැඩනට පස්සේ එයා ඊට පස්සේ ගිනියයි තමන්ගේ කර්මානුරූපව. තමන්ගේ දයෝපගතව. ඒ නිසා මෙහෙම කිරීම නිසා නැත්නම් කියමන නිසා මෙනෙහි කිරීම නිසා ලැබෙන වාසියක් තියෙනවනම් සතිය වැඩිවීමක් තියෙනවනම් ඒක තමන් තමයි දන්නේ. අහගෙන ඉන්නකොට කරන්න පුළුවන් එන්නේ මේ වගේ මත ප්‍රකාශ කරන එක විතරයි. නමුත් ඒකේ ඍජු බලපෑම ඍජු අත්දැකීම තමයි අතේ තියෙන්නේ. ඒ නිසා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න කියලා කියන්නේ. ගරු සාමීන් වහන්ස මට මීට පෙර මාගේ භාවනා අත්දැකීම් පිළිබඳව පුද්ගලිකව ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කර නොඇත්තේමි. එනමුදු අන් අය ඉදිරිපත් කළ සමහර ප්‍රශ්න මටද අදාළ බව පෙනෙන්නට තිබිනා මාගේ මේ ප්‍රශ්නය එසේ අන් අය විසින් අසන ලද ප්‍රශ්න තුනකට ඔබ වහන්සේ දෙන ලද පිළිතුරු පිළිබඳවයි. දෙවන දින අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔබ වහන්සේ වදාළේ භාවනාවේදී දකින දැනෙන දේ ගැන තවදුරටත් නොසිතා තවත් සංස්කාර නොසාදා වරහන් ඇතුලේ ඒ සියල්ල කෙලෙස් බැවින් නැවතත් මූලික අරමුණට සිත ගෙනෙන ලෙසයි. ඊයේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔබ වහන්සේ වදාළේ මුහුණ පිලිස්සෙනසේ දැනීම තේජෝ ධාතුව ලෙස දැක්කානම් හොඳයි බවයි. ඊට පෙර නැවතත් දෙවන දිනේ ප්‍රශ්න ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔබ වහන්සේ වදාළේ භාවනාවෙන් පෙන්වන දේ පිළිබඳව නිකම් බලාගෙන ඉන්න. වරහන් ඇතුලේ ඔටෝ ඔටෝ පයිලට් කියයි. මාගේ ප්‍රශ්නය නම් භාවනාවේදී නැවත මුල් අරමුණ වෙත සිත යොමු කළ යුත්තේ මොන අවස්ථාවේ කුමන දේවල් දුටු විට හෝ දැනුණු විටද ධාතු මනසිකාර වශයෙන් සිටිය යුත්තේ කවර අවස්ථාවේ කුමන දේවල් දුටු විට හෝ දැනුණු විටද කිසිත් නොකර ඔටෝ පයිලට් දැම්මාසේ සිටිය යුත්තේ මොන අවස්ථාවේ කුමන දේවල් දකින හෝ දැනෙන විටද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තටම මේ සම්පින්නණය කිරීමක් තියෙන අවස්ථා තුන හරිම වික්ෂිප්ත වෙනව ප්‍රශ්න අහගෙන ඉන්නකොට දැනට තමන් ආනාපාන සති භාවනා කරන දැනට දැනෙන්නේ කොහොමද කියලා කිව්වොත් නම් ඔන්න ඔකට උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරයට මෙහා කිව්වා මෙයාට මෙහෙම කිව්වා කොහොමද කියලා කියන ඔක්කොටම පොදු සමීකරණයක් නැහැ. මේකට උත්තරයක් දෙන්න තියෙන මට්ට කුණ්ඩලිගේ තාත්තා බෙහෙත් අහපු හැටි. මට්ට කුණ්ඩලිට ලෙඩ වුණා. මාන්දංග ආයෙ තිබුණේ. එයා ගිහිල්ලා ගුරු පඬුරු දෙන්න අකමැති නිසා ඔය වේද බේත් තාලාවට ගහලා වාඩි වෙලා ඉන්නවා. වාඩිලා ඉනකොට ඉතින් කවුරු රැවිලා ලඩක් කියනකොට මෙයා බලනවා මොනවද කිලින බේත්. ඒකල ගිහිලා අර අර කරනවා. දවස් දෙක තුනක් කෙරුවා හරියන්නේ නැහැ. ඒකකොට නිකමට වේදා ළඟට ගිහිල්ලා බුලත් අතක් දෙන්නෙත් නැතුව, සල්ලි දෙන්නෙත් නැතුව මේ මාන්දම තියනවනම් දෙඩුණ්ඩ වේද මහත්තයා මොනවද හොඳා මාන්දම තියනවනම් කොත්තමල් ටිකක් අම්බලා දෙන්න කියනවා වේදා බුලත් ටිකක් කනගම. එයා ගිහිල්ලා කොත්තමල් අම්බලා දෙනවා හරියන්නේ නැහැ. ඉතින් මේක මේකට හේතුව පෙන්වන්නේ අටුවාවේ ගුරු පඬුරු දෙන්න වෙන නිසා ලෙඩ ආඳ ගන්න කියලා ಗುಣාගුණ කියලා නෙමේ බෙහෙත් තාන්නේ මේ පාන්ද මාන්දට මොකද කරන්න ඕද ඉතින් වෙදා දන්නේ පළවෙනි බෙහෙත් පන්තියේ බීලා ಗುಣාගුණ කියලා ඊගාව එක දෙන්න මොකද කිසිම බෙහෙත් පොතක එහෙම නෑ මේ ඔක්කොටම හරියන කෝකටත් අයිලයක් ඒ නිසා පළවෙනි වැඩේ කෙරුවා නේ. ඒකේ ගුණාගුණ කියම නෑ. හැබැයි ඉදිරිපත් කරන ප්‍රශ්නේ බොහොම සාහිත්‍යමය විදියට මේ ප්‍රශ්නත් මට අදාළයි, උත්තරත් මට අදාළයි. මට ප්‍රොජෙන වුණා. මේ ඔක්කොම පින්ඩණය කරලා එක සමීකරණයකට ගන්න හදන එක වෙන්නේ ඒක වෙන්නේ තමන් අත්දකින්නකොට තමන් ඉන්නේ කොතනද කියන එකට තමයි උත්තරේ දෙන්න පුළුවන්. ඒ වගේ ඔක්කොටම පොදු උත්තරයක් මේක සමීකරණය මෙහෙම කරන්න බෑ. ඒක සරුවචනසේ පුංචි රාහුල හාමුදුරන් දීපු උපදේශ වලින් පේනවා එයත් එක්ක සාකච්ඡා කරලා කරලා කරලා යාලව කතා කරවලා යා දෙන උත්තරේ හැටියට තමයි මේක දේශනා විලාස කියලා කියන්නේ. ඔක්කොටම හරියන එක උත්තරයක් නෑ. ඒක නිසා දැනට තමයි භාවනා කරන්න යනකොට පළවෙනියෙන් අහපු විදියට මේ ඒ අත්දැකීමෙන් තමයි අත්දකින්නේ. නැත්නම් දෙවෙනියට ආවිදිර මූණ පිච්චෙනා වගේ එකක්ද දකින්නේ. එහෙම නැත්නම් අත්දැකීම් නොකර මොන විදිය අත්දකින්න තමයි දකින්නේ කියලා කිව්වොත් නම් ඒ හම්බ වෙන උත්තරේ හැටියට තමයි මේ ගුණාගුණ හැටියට තමයි උත්තරේ හම්බ වෙන්නේ. ඒ වෙනතු ඔක්කොටම පොඩි උත්තරයක් දෙන්න බෑ. ඒ නිසා මේක එක පැත්තකින් අගය කරන්න පුළුවන් සාමූහික කමඨාන් සුද්ධ කිරීම අගය කරලා ලියපු කතාව. ඒක හරි. නමුත් මේ ලියපු එකනට උදව් කරන්න විදිහක් නැහැ. එයාගේ මේ අත්දකින්න ටික මේක ඇතුල් කරලා නැති නිසා. ඉතින් ඒක නිසා අගේ කිරීම අගේ කරනවා. නමුත් ඒ කෙනා ඇත්තටම බලාපොරොත්තු වෙනවනම් කරුණා කළා සභාවට ඉදිරිපත් කරන්න දැන් භාවනා කරන යනකොට මොකද්ද කරන කර්මස්ථානේ කොහොමද අත්දකින්නේ? එතකොට මොන වගේ ප්‍රශ්නද මොන වගේ දුෂ්කරතාද මොන වගේ සුද්ධ කිරීමක්ද ඕනේ කරන්න කියලා. එහෙම නැතුව ප්‍රශ්නයක් නැතුව යනවනම් ওই ගල්න ගඟෙන් දිය දෝතක් කියලා මෙව්වත් අරගෙන කොහොම හරි කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව පුහුණු වීමේදී ආරම්භයේදී ආස්වාස ප්‍රාස්වාස වේගවත්ව දැනේ. ටික වේලාවකින් වේගය අඩුවේ. ආස්වාසය ප්‍රාස්වාසයට සාපේක්ෂව කෙටිව දැනේ. මුලැමැද අග දැනේ. ආස්වාසයේ තරමක් ආයාස කරයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඇතුළු වීම හොඳින් දැනේ. ප්‍රාස්වාසය දීර්ඝයි. පහසුවෙන් පිටවේ. මුලැමැද අග ඉතා හොඳින් දැනේ. ප්‍රාස්වාසයේ පටන්ගෙන ක්‍රමයෙන් ගෙවී යන ආකාරය පෙනේ. ප්‍රාශ්වාසය හා ආශ්වාසය අතර පැහැදිලි විවේකයක් දැනේ. ආශ්වාසය වම් නාස් කුහරයෙන් ඇතුළු වී ප්‍රාශ්වාසය නාස් කුහර දෙකෙන්ම පිට වී යන ආකාරයෙන් දැනේ. ආශ්වාස නාස් කුහරයේ උඩ කොටසේ ස්පර්ශ වේ. ප්‍රාශ්වාසය මුල් නාස් කුහර දෙකම පිරියන ආකාරයෙන් කුහර දෙකෙන්ම අභ්‍යන්තරයේ ස්පර්ශ කරමින් පිටතට පැමිණේ. ජලය ගලා යන්නක්සේ දැනේ. ආශ්වාසය හා ප්‍රාශ්වාසය සැහැල්ලු වේ, කෙටි වේ. පහසුවෙන් සිදුවේ. පුළුන් පිඬක් ගෑවෙන්නාක් මෙන් දැනේ. ආස්වාස ප්‍රාස්වාස අතර පැහැදිලි විවේකයක් දැනේ. ආස්වාස ප්‍රාස්වාසය නොදණීයයි. ටික වේලාවකින් නැවතත් දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණයි. මේක මට ඉදිරිපත් කිරීමක් තියෙන්නේ. ඔක්කොගෙම දැනගැනීම සඳහා කියනවා නම් ආස්වාස ප්‍රස්වාස කියලා කියන ප්‍රාස්වාස කියන වචනේ ලියමන වැරදි. ආස්වාස සහ ප්‍රස්වාස ඉතින් අර ආස්වාස ප්‍රාස්වාස කියලා හුඟක් කුරු කරගෙන තියෙනවා. මේක දිගට මේ වචනේ අකුරු වරද්දලා ලියලා තියෙනවා. ඒක ප්‍රස්වාස වෙන්න ඕනේ. මේ විදිහට බලාගෙන හිටියොත් මූණට මූණ දාලා හිටියොත් ආස්වාද ප්‍රස්වාසයේ එයා එක එක පැතිකඩ එක එක මේවට කියනවා සටහන් සහ ආකාර කියලා. සටහන කියලා කියන්නේ නාස්කුරකින් මේ හුලං ගන්නවා වගේ හයියෙන් පටන් ගන්න හිමීටි ඉවර වෙනවා වගේ ආකාර වතුර ගලනවා වගේ ආකාර පුළුම් පිටක් දැනෙන වගේ ආකාර කියලා මේ සටහන් ආකාර වැඩි වැඩියෙන් දකින්න දකින්න ආශ්වාස ප්‍රශ්වාස දෙක හඳුනාගත්ත වෙනවා සමීපව බැලුව වෙනවා වැඩි වෙලා ආශ්‍රය කරා වෙනවා මේ පුරාවට කාම සංඥාව ඔළුවේ නැහැ කාමයක් නැහැ ඒ නිසා මේ චිත්ත වීදිය දුවන්නේම තාම හොදපු වීදියක පෙරහැරක් යනවා. සුද්ධ කරලා හොදපු අතුගාපු වීදියක පෙරහැරක් යනවා වගේ. ඉතින් මේක දිහා වඩ වඩා ඉඳ ඉඳ ඉඳ එකක් ආස්වාද ප්‍රසවාස පිළිබඳ තොරතුරු ගොඩක් Tamanට හම්බ වෙනවා. යෝගෙන් වැඩි කල් ඉන්න ඉන්න කෙලෙස් වලින් ඈත් වෙනවා. මේ කෙලෙස් නැතු ඉන්න පුළුවන් බවට විශ්වාසයක් පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඒකෙදී අර හිත ප්‍රයෝග කරනවා තව දුරටත් තොරතුරු ගන්න. තව දුරටත් සමීපව ආශ්‍රය කරන්න. තව දුරටත් වැඩිපුර ඇසුරු කරන්න. කරනකොට මේ ආනාපානේ හරහා සතිය ගැම්ම ගන්න පටන් ගන්නවා. කස කැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආනාපානෙ gedara කෙනෙක් වගේ හොඳටම අඳුරන කෙනෙක් වගේ ආනපාන ගියාම ගෙදර ගියා වගේ බොහොම සුහද වෙනවා. ඉතින් ඒක තමයි ආදුනිකයට හම්බ වෙන මේවට කියනවා ධර්ම ඕජාව කියලා. ධර්මෝජාව කියලා කියන්නේ උද්දණ්ඩ කපනකොට උද්දණ්ඩ කපනකොට ඇටට පැණිරහ ඕජාව යනවනේ. එතකොට හපන හපන පිටක් පාසා බුරුක පාසා ඕජාව ලැබෙනා වගේ අරමුණේ රස එන්න ගන්නවා. වෙනද නොදැක්ක පැතිකඩ ඒ සටහන් සාකාර ඉතින් ඒක වෙනකොට මේ හරි භාවනාවට බැඳීමක් ඇති මන්ද මට මේක කරනවා මගේ මේ කර්මස්ථානේ හොඳයි මට දෙක දැන් හරි ගියා කියලා මේ විදිහේ යාවෙන, පේවෙන, යෝග වෙන අවස්ථා කලාතුරකින් එන නිසා කලදුටු කල බලයියගම් කියලා හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් තොරතුරු ගන්න ඕනේ වෙලා. අනික මැනිකක සමා වෙන්න ඉල්ලමක මැනික් තියනවා දන්නවනේ පුළුවන් තරම් ඉල්ල මේ වෙලාවේ ගොඩ ගන්න ඕනේ. මේක හැමදාම බලාපොරොත්තු වෙන්න එපා. එක යුගයක් මේ. එක එක ජවනිකාවක් මේ. එක යෝගයක් මේ. ඒ වෙලාවේ තොරතුරු ගත්තකම හිතේ ඊගායකට පයින්නවා. ඒ කියන්නේ කුඹරක උඩ කුඹරේ වතුර පිරුණාට පස්සේ ඒක උතුරලා පල්ලෙහා කුඹරට වැටෙනවා. ඒක පිළිචිකාම මේකට වෙන්නේ වගේ විපස්සනාව එකින් එකට එකින් එකට තල්ලු කරගෙන යනවා. මේ වෙලාවේදී ගන්න පුළුවන් තරම් ඒ සටහන් ආකාර වැඩි කිර ගැනීම සඳහා යෝගාවචරයා සීගන් සීගන් කියලා වහවහ කටයුතු කරන ගොඩගුවියෙක් වගේ වැස්ස වෙලාවට වහවහ කුඹරහා ගන්නවා. Taman ඩෝල්ලාට වහින්නේ නැහැ. වහපු වෙලාව වැඩේ කරගන්න. නමුත් මේ සෑහෙන දක්ෂකමක් තිබිලා තියෙනවා. ඒකයි මේක අල්ලලක් තියෙනවා. අල්ලලා ඉදිරිපත් කරලක් තියෙනවා. ඒක ඒක ඒ තරම් දැක්කා හෝ දැකලා ඉදිරිපත් කරන්න බැරි කෙනාට ලොකු ආදර්ශයක් තියෙනවා. ඒ නිසා හොඳයි කියලා කියයි. ගෞරවනීය සාමින් වහන්සේ ඊයේ සවස සිට සක්මන් භාවනාවේදී නලලත ඊතා හොඳින් සංවේදීතාවයක් ඇතිවේ. පසුව පර්යංකයේදීද ඒ අයුරින්ම පැවතිනි. ටික වේලාවකට පසුව හිසෙහි පිටුපස කොටස් ඊතා වේගවත්ද රුධිර සංසරණයට වන්නාක් මෙන් දැනුනි. අදද එපරිදිම සිදු අතර මේ භාවනාවේ ඇතිවන தත්වයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්වේවා. මේ අතර භාවනාව වෙන එකක් නෙමෙයි කොයි වෙලාවෙත් තියෙන එකක්. අපේ හිත අන්ධබන්ද නිසා මේක බලන්නේ මේක දකින්නේ. ඒ නිසා මේකට සරල සමීකරණ කියන්නේ බැලුවොත් පේනවා. බැලුවේ නැති නිසා පේන්නේ බලන ඉන්නකොට ඒකට තමයි තේරෙනවා භාවනා කරන යන ගියාම මේ ශරීරේ පුරාම හැම වෙලාවෙම sannivedana වගේක් වෙනවා රුධිර පී ගමනටයක් වෙනවා ස්නායු පද්ධතිය වැඩ කරනවා උණුසුම් සිසිලත ගණුදිනු වගේක් වෙනවා මේවා මේවා හොඳටම තමන්ට පෙන්නනවා මේ ශරීරෙ මොනද ඕන කරන්නේ මොනද ඕනේ නැත්තේ කියලා මේක දන්නේ නැතුව මේක බලන්නේ නැතුව ශරීරෙට මොනවද දුන්නත් අප්‍රත්‍ය වෙනවා අපත්‍ය වෙනවයි කියලා අපි කියන්නේ අපත්‍ය වෙන්නේ අපත්‍ය වෙන්නේ මේ ශරීරයෙන් අහලා නෙවෙයි අපි කටයුතු කරන්නේ කණ්ඩෝන වෙලාවට කනවා මිසක බඩගින්නට නෙවෙයි කන්නේ බෙල්ලෙක් ගහපු නිසා නිදා ගන්නවා මිසක නිදිමතට නෙවෙයි නිදා ගන්න. නැත්නම් මේවට සංවේදී වෙනවා නම් ඒකෙන් පෙන්නනවා මේ දිව හැම වෙලාවෙම තමන්ගේ තියෙන ලෙඩේ හැටියට අවශ්‍ය ආහාරයට රුචියක් දක්වනවා. උණ ගෑනකොට ගෑම එපා කරනවා. උණ ගෑනකොට හන්දි රුද හැදෙනවා ගමන් කරන්න එපයි කියලා කියනවා. සෙම ඇදිච්චාම උඩු බැල්ලෙන් බුදිය ගනින් කියලා කියනවා. ඒ ඔක්කොම මේ සංසාරය පුරා පුරුදු වෙච්ච ඒවා. අපි කොහොමද බෙහෙත් ගහලා හිටගෙන ඉන්නවා. පැන්ඩෝල් ගහලා හිටගෙන ඉන්නවා. ඊට පස්සේ නියෝනියාවට යනවා. අර එන සංඥාව අරගෙන ඒකට ඇඟට අවශ්‍ය පිළියම සප්‍රත්‍ය දේ කරන්නම් මේ සැඟෙන් නිකුත් වෙන සංඥා ඇඟෙන් නිකුත් වෙන ඒ පණිවිඩ වලට සා මේ අහුම්කන් දුන්නේ නැත්නම් මොකද කියන ඊජි මැෂින් එකෙන් මේක බලාගනි කැට් ස්කෑනර් එකෙන් කරાવી දොස්තරගේ නලාවට අහුවේ කිය. ඔය කොයි නලාවටත් වැඩිය හොඳ නලාව තමයි Tamange තියෙන සතිය. ඊට වැඩිය හොඳ එකක් කොහෙවත් නැහැ. ඒකට යනකොට පේනවා මේක නිතරම කෙල කෝටි ගණන් සංඥා නිකුත් කරමින් ඉන්නේ. ඉතින් අවුරුදු ගානකට පස්සේ දොස්තර බැලුවට අහුවෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් වෙනස් ශරීරය මෛත්‍රී කරන්න ඇහුම්කන් දෙන්න හොඳට මේ ඇඟත් එක්ක සුහදව සමීපව ගත කරන්න මොනම වෛද්‍යවරයෙක්වත් අවශ්‍ය කරන්නේ මම මේ මාන්නක්කාර කරන්න හදනව නැත්තම් මේ සම්පූර්ණ සංග සම්පූර්ණ වෛද්‍ය මේ සෞඛ්‍යයක් ගන්න පුළුවන් කියන එක නෙමෙයි තියෙන්නේ. අපි මේ තරමටම මේ ශරීරය නොසලක හැරලා තියෙන්නේ. ඒ නිසා හොඳට ශරීරෙන් නිකුත් වෙන සංඥා බලන්ඩ ඒකට මෛත්‍රී කරනවා කියන්නේ සතිය පිහිටුනවා කියන්නේ. එහෙම නැතුව මේ අරයා බලයි මෙයා බලයි දෙයියෝ බලයි ආශිර්වාදෙන් හරියයි බෝධි පූජාවෙන් හරියයි ඒ ඔක්කොම නිකන් මේ කොන්තරත් ක්‍රමයට කරන්න හදනවා. කොන්තරත් ක්‍රමයට කරන්න ඕනේ තමන්ගේ වැඩේ තමන් බලා ගන්න බැලුවට පස්සේ එයා නිතරම සංඥා දෙනවා. ඒ සංඥා නොසලකා හිටියොත් බරපතල රෝග ලක්ෂණ වෙනවා. ඊට පස්සේ පිළිකා කියනවා. ඊට පස්සේ පුපුරනවා. පුංචි පුංචි සංඥා වලට උදව් කරනවා නම් හැඩ ගැහෙනවා නම් කිසිම රෝගයක් එකවර මතුවෙන්නේ නැහැ. ඒක ඕන තරම් හදිසි අනතුරු වෙන එකක්. ඕනෙම රෝගයක් මතුවෙන්නේ ටික ටික ටික සංඥා පෙන්නලා. ඉතින් අපි මේ මුලින් මුලින් එන සංඥා වලට දල දඬුනත් බලන්නේ නැත්නම් බරපතල දේ බවට එනකොට පොරෙන් කපලවත් බේරන්න බෑ. පොඩි කාලේ නියපොත්තෙන් කඩලා අයින් කරලා ඒ නිසා කියනවා ඕනම මේ ලෝකේ තියෙන ලෙඩක් උණු වතුරටයි ලුණු වතුරටයි සනීප කරතයි. ලෝකේ නෑ කිසිම ලෙඩක් උණු වතුරට ලුණු වතුරට සනීප කරන්න බැරි. හැබැයි ඒ සඳහා රෝගේ මුලින් අල්ලන්න ඕනේ. ඉතින් කිව්වට පස්සේ මේ එංගලන්තේ ඉන්න හොඳම රාජකීය දන්ත වෛද්‍ය සේවයේ වැඩ කරන නෝන මහත්තයෙක් කිව්වා ස්වාමීන් වහන්සේ හොඳටම අමාරු කෙලෝරක් කරන්න බැරි ලේ යන ඔපරේෂන් එකක් ආවත් දත් අමාරුයි කියන්නේ ලුණු වතුරින් හොදන්න කියන එක තමයිලු දෙන උසස්ම බෙහෙත. මේක උසියලුණු පැල් කට්ට තියෙන එක. ඒක පන්නලා නවලෝකරෝලේ පොලිමට ඉන්න වෙන්නේ මේ එන සංඥා ටික දන්නේ නැතුව දොස්තර ගැන විශ්වාස කරනවා. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ ගැන බලපං බලපං කියන්නේ විපස්සනා කරපං එතකොට පෙනේ. ඒක පන්නගත්තට පස්සේ ආයක කොහොමඩක්වත් ඒ නුවණ ගන්නත් බෑ. දෙවැන්නේකට කොහොමඩක්වත් ස්පර්ශ කරන්න බෑ. යන්ත්‍ර කියන්නේ නම් මාර පාක්ෂික දෙයක්. ඒ තරමටම යන්ත්‍ර ප්‍රිය කරන්නේ මෛත්‍රිය දන්නේ නැති Taman taman මෛත්‍රී කරන්නේ නැති කෙනා. ඒගොල්ලෝ හිතනවා යන්ත්‍ර හරි අපිට උපස් මේ කියන්නේ ඇත්තම කියනවායි කියලා. මොකද මතක තියාගන්න යන්ත්‍ර වලට කැවුත්තක් නැහැ. යන්ත්‍ර වලට හැංගීමක් නැහැ. අපේ දින ඔලොමලකම නිසායි අන්තරාපට මෙතරම් කිට්ටු වෙන්න වෙලා තියෙන්නේ. නැත්තම් මේක දිහා බලනකොට පේනවා හැම වෙලාවෙම යම් යම් සංඥාව ගැන නිකුත් කරනවා. ඉස්සල්ලාම දවසේ පිට දැක්කට පස්සේ අපිට පේන්නේ භූතෙක් වගේ. ඒ මොකද ඉතික්කල් මේ ඇසුරු කරලා නැහැ. භාවනා කරනකොට තමයි ඇසුර ඉන්න පටන් ගන්න. හොඳට ඇසුරු කරන්ඩ ඇසුරු කරනකොට මේක වේදා ඇතුලේ ඉන්නවා. ලෙඩත් ඇතුලේම ඉන්නවා. ඒ දෙන්න එකතු වෙයි. ගෞරවනීය සාමින් වහන්ස පර්යංක භාවනාවේ යෙදී සිටින විට විනාඩි 30ත් 35ත් ගිය පසු ආනාපාන සතියද ගෙවි ගොස් සිටිය අතර මෙය නිදිමතක් නොවන විට ශුන්්‍යතාවයද මෙයම දෙයයි තහවුරු කරගන්නේ කෙසේද මේ තවදුරටත් පහදනු දෙනමෙන් ඊතා අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි තවද ශුන්්‍යතාවය එන ඉක්මනින් ලබාගත හැකිද ඔබ වහන්සේට තෙරුවන් සරණයි ශුන්්‍යතාවයක්ද එහෙම නැත්නම් මේ කෙලස් කිවීමක්ද එහෙම නැත්නම් ක්ෂය වීමක්ද වැයීමක්ද නිරෝධ වීමක්ද කියලා බලන්න නම් මේ ලැබිච්ච දේ හොඳට තහවුරු වෙන්න හරි. තහවුරු වෙනකොට Tamanටම තේරෙන පටන් ගන්න. ඉක්මනට කරන්න නම් ශුන්්‍යතාවයට ඉක්මනට යන්න නම් Taman මේ භාවනා කාලසටහනක නිති අභ්‍යාසය යෙදෙන්න. එතකොට මේක නිතරම තියෙන එකක්. ශුන්්‍යතාවය කියන එක ඈත තියෙන එකක් නෙවෙයි මේ චිත්ත පීඩ වැඩිකම නිසා අනුන්ගේ දෙයි අතන දෙයි මෙතන දෙයි කල්පනා කර කර ඉන්න නිසා අපිට ඒකට ය아가න්න බෑ. නැත්නම් ශූන්‍යතාවය තමයි අපේ හැබෑ නිවහන. මේකට ඉන්න බැරි මොකද අපිට කරන්න බැරි කොන්තරත් ගොඩාක් කුලිය තියාගෙන ආර්යගේ වැඩයි අතන වැඩයි ඊයේ වැඩයි හෙට වැඩයි දාගත්තාම ඒක නෑ. ඒක නිසා භාවනා වගේ මේ ප්‍රශ්නට උත්තරේ කියනවා නම් භාවනාවක් නිතිපතා කරනවා නම් ඉච්චර අමාරුයි. ඒ වගේ මේක නිතර නිතර ඇසුරු කරනවා නම් සැකයක් එන්නේ නැහැ. මේක ශුන්‍යතාවයද නිදිමත කියලා සැකයක් එන්නේ නැවත නැවත යොදා. දේරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. පර්යංක භාවනාවේදී හුස්මට සිත පිහිටුවා මිනිත්තු කිහිපයකින් හොඳින්ම සිත තැන්පත් වේ. අරමුණු කිසිවක් නොවේ. ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් අනුව අද අලුයම පර්යංක භාවනාවේදී මම සිත ඒකත්යෙන් වාඩි වෙලා පවත්වා ගැනීමට උත්සාහ කළෙමි. පැයකට වැඩි කාලයක් ඒකත්වයේ පවත්වා ගත හැකි විය. ශාරීරික අවශ්‍යතා වරහන් ඇතුලේ කුසගිනි නිදිමත ආදී කිසිවක් නොහැඟේ. තවත් පැය කිහිපයක් වුවත් ඒ ඉරියව්වෙන් සිටිය හැකි බව හැඟේ. දෛනික කාලයකට කාලසටහනකට අවනතව අකමැත්තෙන් උවද භාවනාවෙන් මිදුනේමි. නමුත් තව කාලයක් එසේ සිටීමට හැකි බව දැනුනි. භාවනාවේදී අරමුණු වරහන් ඇතුලේ හුස්ම නැතිව බොහෝ කාලයක් සිටීමේදී මට දැනුනේ ඊතා ඉහළක මා සිටනවා වැනි හැඟීමකි. තරු සහිත අහස පසු කරගෙන තද නිල්වන් අභ්‍යවකාශ තලයේ සැහැල්ලුව සිටින බව දැනුනි. ශරීර අංශු ලෙස සම්පූර්ණයෙන්ම වරහන් ඇතුලේ දූවිලි අංශු වැනි විසිරී යනවා වැනි හැඟීමක් වර එක දැනුනි. තවත් ටික මොහොතකට පෙර මා වාඩි වී සිටින ස්ථානයේ සිට අට දිශාවකට සුදු පැහැ අඩියක වරහන් ඇතුලේ 30 සෙන්ටිමීටර් තරමේ පළල පාරවල් දිගේ ප්‍රබල ආලෝක ධාරාවක් ලෙසින් වරහන් ඇතුලේ විලෝරසන්ට් බල්බේ ආලෝකයේ මෙන් ශරීර ශරීරයේ ප්‍රමාණයෙන් කුඩා වී ගලා යන අයුරින් විසිරි ශුන්‍ය වී ගියේය. ගරුසාමීන් වහන්ස මේ தත්ත්වය මාගේ මනෝවිකාරයක් නොවන බව නම් පැහැදිලි. මා දැන් කළ යුතු වන්නේ කුමක්ද? කරුණාවෙන් හා අනුකම්පාවෙන් මාහට පහදා දුන මැනවි. මේ වගේ භාවනාවයි භාවනා කරන අරමුණයි භාවනා කරන හිත හොඳට සමීප වුණාට පස්සේ තමයි තියෙන හොඳට ගැම්ම කවලා තියෙනවා. ඒකේ ඒ ගත්ත ගැම්මේ ගොඩක් වෙලා ඉන්න පුළුවන්. එතකොට අපි කිව්වොත් බෙල්ලෙක් ගහලා නැගිට්ටයි කියලා හිතන්නකෝ. නැගිටට පස්සේ බැලුවත් ඉරියව වෙනස් කරත් ඕක කැඩෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට තිබිච්ච ඒකලස ඉරියව් වෙනස් කළා තමන් හිමීට පිට දාහන ගන්න තැනට යනවා වැසිකිළියට යනවා වතුර බොනවා මොනම විදිහකට කැඩෙන්නේ නැහැ ඉතින් කැඩෙනවා වගේ පේනවා ඉස්සලා ඉස්සලා පස්සේ බලනකොට ඉරියව්වට බැඳීමක් උතන් නැහැ අරමුණට බැඳීමක් උතන් නැහැ. වේලාවට බැඳීමක් උතන් නැහැ. ගාහන පිරිමකමක් ඇත්තේ නැහැ. මේක හඳුනාගත්තට පස්සේ ආයෙසරයක් ඇඟ කියාවෙම කියලා වාඩිවම් වාඩි වෙච්චාන් තමයි ගන්න පුළුවන් කියලා ඇත්තේ. හඳුනාගන්න එහෙම කෙරුවට කමන්නේ නැහැ. පස්සේ මේ ගත්ත එකලස මේ ගත්ත කිට්ටු බලන ගතිය හැම ඉරියව්වෙදීම හැම වෙලාවෙදීම ගන්න පුළුවන් බව ගත්තට පස්සේ දැනගත්තට පස්සේ තමයි තේරෙනවා කාලසටහන මොක වුණත් Tamanට මේක උප්පත්තියෙම හම්බෙච්චි දෑවැද්දක් හඳුනන්නේ නැති නිසායි ප්‍රශ්න තියෙන්නේ හඳුනගන්නේ පරියන්කේදී වෙන්න පුළුවන් ඒක හොඳට පුරුදු කරාට පස්සේ කොහේ ගැහුවත් මේ බඹරේ මේ වැල්ල වැල්ලේ මේ බඹරේ කැරකෙනවා ඒ නිසා ලොකු වෙනසක් වෙලා නැහැ ලොකු හානියක් වෙලා නැහැ නැගිටලා ගියයි කියලා. එතකොට මේ බවට එකලස් වෙච්ච බවට විවිධ මේ සංඥා පෙන්වන්න පටන් ගන්නවා. හිත එකලස් වෙච්ච බවට හිත ඒකෝදි භාවයටපත් වෙන ලකුණ කියලා කියන්නේ ආලෝක සංඥා පහල කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නීවරණ හිමීට මීට මීටම අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඉඳ ගන්න වෙලාවේ පවතින සංඥාව අනුව දවසින් දවසට එක එක සංඥා පෙන්වන්නේ. කවදාකවත් එකම දේ එකම මේ ඇඟීම් පහල කරන්නේ ඉඳ ගන්නකොට තියෙන සංඥාව හැටියට විවිධ ඒවයින්ට පටන් ගන්නවා ඒ නිසා මේක හුඟක් වෙලාවට මේ වගේ ප්‍රශ්න මේ වගේ ප්‍රකාශන එන්නේ මේක පළවෙනි වතාවට වෙච්චාම. එතකොට ඒක හරි ලොකු සිලිලාරයක්. මොකද මේක නිතර නිතර වෙනකොට තේරෙනවා මේක දුර තියෙන එකක් නෙවෙයි බොහොම ළඟ එකක්. නමුත් පහු වෙනකොට පහු වෙනකොට ඔච්චර ඕකේ ආස්වාද ජනක ගතියක් එන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට තමයි ඊට එහා තියෙන අත්දැකීම් වලට ගැඹුරු අත්දැකීම් වලට යන්නේ. ඒ නිසා මේක හොඳයි. මේක නැවත නැවත ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. විග්‍රහ කරන්න යන්න එපා. විග්‍රහ කරලා හිටියොත් වෙන්නේ මේ විශේෂයෙන් පරියන්කේ ඉන්න වෙලාවදී මම විග්‍රහ කරන්න ගියොත් එimhe සතිය කැඩෙනවා. තමන්න තියෙන සතිය වඩ아가න දිගට අරගෙන යනකොට හිතේ අර ගැඹුරු මෙතෙක් නොගිය ප්‍රදේශ වලට යන්න පටන් අරගන්න. ඒකට ලොකු වීරත්වයක් ඕනේ, ලොකු නැවමු ගතියක් ඕනේ, සෙල්ලක්කාර ගතියක් ඕනේ. අල්ලගත්තට පස්සේ ලොකු ඇබ්බැහියක් වෙනවා. ඕකෙන් වළක්වන්න බෑ නැවත නැවතත් යන්න හිතෙනවා. මොන දෙයක් දීලා හරි කමන්නේ. කොයි කැපකිරීම කළා හරි යන්න පටන් ගන්නවා. මොකද මේක ඇත්තටම කියනනම් කුඩු ගහපුවම ඕක තමයි වෙනවයි කියලා කියන්නේ. මේක ඉතින් නිකන්නේ හම්බෙන්නේ. සමහර ගුරුවරු ඒ මරියුආනා එහෙම නැත්නම් එක්ස්ටසි වගේ දේවල් ගහලා ඒ ඩ්‍රග් එකේ තියෙන ට්‍රිප් එකයි මේ ට්‍රිප් එකයි බලනවා. අරකේ ඒක ඒ ඔයගේ දෙයකට ගියාට පස්සේ හෙටත් ඒක ගන්න අද ගන්නවට වැඩිය පොඩ්ඩක් කුඩු වැඩියෙන් ගන්න ඕනේ. ඒ රූස්ටි අඩු වෙනවා කියලා අපි කියන්නේ. සූස්තිය ගන්න ටිකක් වැඩිපුර ගහලා ගහලා අන්තිමට ගියාට පස්සේ ඌට මොලේ සෛල නාස්ති වෙලා කොට ගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ලද්දා මුදා නිබ්බුතිම් බුඤ්ජමාන නොමිලේ ලද්දා වූ මේ විමුක්තිය බුද්ධ විදිනවා. නොමිලේ දෙන්නේ. හැබැයි මේකෙත් තියෙන ගතියක් නැවත නැවත යනකොට ඕකෙත් තියෙන රසය අඩු වෙනවා. හැබැයි රසය අඩු වෙනකොට ඊට ගැඹුරකට ගෙනියනවා. ඒක නිසා හොඳයි කියලා කියයි. ගෞරවනීය සාමෙන් වහන්ස මා ආනාපාන සති භාවනාව කර ඒ නොදැනී ගිය පසු වසර දෙකක පමණ කාලයක් සමාධි සුවවින් දෙමි. මුළු කාලයේදී සමාධියේද වෙනස්කම් අත්විඳෙමි. සිතේ මායාකාරී කපටි බව හොඳින් දුටුවෙමි. ක්‍රමයෙන් සිත තුළ ශ්‍රද්ධාව, වීරිය ආදී කරුණු වැඩි දියුණු වෙමින් කාලයක් ගතවන විට ප්‍රීතිය ආදී කරුණුද වඩාත් දියුණු විය. සමාජ සම්බන්ධතා ඊට අඩුවිය සියලු කැපකිරීම් කළෙමි. දැන් මගේ සිතේ ඇලීමට හෝ ගැටීමට දෙයක් නැති බව හැඟියයි. කිසිම බලාපොරොත්තුවක් නැත. මට ඉදිරිය පැහැදිලිය. අද සවස භාවනා කරන විට ඔබ වහන්සේගේ ධර්ම දේශනා දේශනෙන් දැක් වූ කරුණු අත්විඳෙමි. ඇති වූ සතුට නිසා දැසින් කඳුළු වැටිනි. පිළිතුරු අපේක්ෂා නොකරමි. සතුට නිසා මෙසේ ලියමි. මේකත් වංචාවක්ද කියන්න බෑ. ඕක විශ්වාස කරන්න එපා. මම හිතේ වංචාව මට හොඳට තේරෙනවා කිව්වට මේ අක්ෂයා පෙනේ පුම්බන ඉඳපුවා. එදා ගාලා නැතු ඔය අනේකයි තියෙන්නේ උඹට හොඳ නම් හොඳයි නරක නරකයි මම උඹ හොනි වුණත් භාවනා කරන්න උඹ නරක වුණත් භාවනා තමන්ට කරන්න තියෙන්නේ නිතිපතා භාවනා කරන්න අපිට මේ පැත්තෙන් සලූට් එකක් ගැහුවත් එකයි ගුණවර්පෙන් බැන්නත් එකයි මෙව්වත් වංචා වෙන්න ඉඩ තියෙනවා මම එහෙම නොවේවා කියලා පතනවා ඇත්තටම. නමුත් වෙන්න පුළුවන්. මේ මොකද මේ හිතමනේ මේ කතා කරන්නේ. ඔයාට පුළුවන් ඕනේ වේශයක් අරගන්න. හැබැයි එකයි තියෙන්නේ මොනවා වුණත් කරන බාන නිතිපතා කරන්න කරනකොට ඔයා කොච්චර දහංගට දැම්මත් බුදුහාමුදුරුවෝ කපන. කපන තියෙන එකම දේ නිතිපතා භාවනා කරන එක තමයි. ගෞරවනීය සාමින් වහන්සේ භාවනා දෙකීම් පර්යංක භාවනාව මූල කර්මස්ථානය උදරය පිම්බීම හැකිලිම පිම්බීම තදවීමක්සේද හැකිලිම ලිහිල් හා සැහැල්ලු වීමක්සේද දැනුනි සමහර පර්යංකවලදී මිනිත්තු 5න් පමණ දැනීම නැතිවේ සමහර විට ඊට වඩා වේලා යයි මීට සති දෙකකට පෙර කළ භාවනාවේදී හිසේ සිට දෙපතුල දක්වා විවිධ කම්පන චංචල ඇඹරීම් ගැස්සීම් ඇදවීම් දැනුණත් මෙවර ඊතා ස්වල්පයකි. මුහුණේ යන්තම් චලන විය. ඊයේ හා අද ධනහිස් දක්වා දෙපා තුලින් යන්තම් අසහනකාරී සීතලක් මෙන් විහිදී විහිදී දෙපා ගැස්සේ. අද නලලේ දෙමියන් නැවිදින වාසේ දැනුනි. කලින් භාවනා වැඩසටහනේදී ඇතැම් විට සිතුවිලි ඊටාම වියුල් සාගත වී පිස්සන් කොටුවක්සේ ඌ තත්ත්වය මෙවර නැතිවීම විශේෂත්වයකි. සිතුවිලි බහුල වූවත් ආපසු ශක්තිමත්ය හැකිය නිරීක්ෂා නිරීක්ෂකෙක් සිටි එහෙත් වරක් දෙකක් සිට කොහේ ගියාදැයි නොදැන යම් වේලාවක් ගත වුවත් ආපසු සතිමත් වූයේ මූල කර්මස්ථානයටයි ඒ නිසා මුවාගල උඩින් ගිහින් යයි සිදුනි ඊයේ රාත්‍රියේ මුළු භාවනාවේදී මිනිත්තු 10න් පමණ මූල කර්මස්ථානයේ ගෙවුනි සිතුවිලි බොහෝ අඩවි සංසුන් විය ශරීරය මුළුමනින් සැහැල්ලු වී නොදැනී ගියේය. එක්වරටම ඊතා උචිත සරයෙන් ඊතා සිහින් ආදයක් වම් කන පැත්තේ නැසෙන්නට විය. එය මෙච්චර වෙලා තිබුණ තිබුණානේ මට ඇහෙන්න පටන් ගත්තේ දැන් උනාට මොකද කියා සිතුනි. ජනේලයෙන් පිට අවකාශයෙන් එන්නකි. විශ්වයේ නාදය ස්වභාව ධර්මයේ නාදය කියන්නේ මේ දැයි සිතුනි. ඒ එක්කම වරින් වර අල්ලේ සිට ඇඟිලි තුඩු වෙත වේගයෙන් සිහිල් මිහිරි ධාරා විහිදෙන්නට විය ඒ දැනුනේ යාන්තමේ අබ ඇට තරම් කුඩා රිදී ඇට සමූහමෙන් හැඟුණි. ඉඳ හිට දෙපතුල් ඇති බව දැනුනේය. මේ අන්දමින් පැය දෙක එකහමාරකට වඩා ඔහේ බලාගෙන සිටියෙමි. නින්දට ගිය පසුද ඒ නාදයේ දිකටම ඇසුනි. මෙවර ඒ ආවේ අවට හාත්පසින්මය. අද දවසේත් වරින් වර ඒ නාදයේ ඇසේ. සක්මන් භාවනාව ජීවිතයේ ප්‍රථම වාරයට ඊයේ සාර්ථකව කළා යයි සිතේ. ඉහළ වැලි මළුවේ මම දකුණ මෙනෙහි කරමින් යන විට ඊතා හොඳින් පතුලේ ස්පර්ශය දනුනේය. පාද දෙකේ වෙනසක් නැත. විලුඹ සැහැල්ලුවට ඉන්පසු බරට පාද තලයේ බරට යටි පතුලේ නැම්ම සැහැල්ලුවට ඇඟිලි තුඩු සැහැල්ලුවට යටි පතුල හා වැලි අතර ස්පර්ශයේ විවිධ විවිධතා රාශියක් දැක්කෙමි. එක් පටවි ධාතු තත්ත්වයක් වරහන් ඇතුලේ পায় තවත් පටවි ධාතු තත්වයක් වරහන් ඇතුලේ පොළව හා සුසංවන අයුරු දැනුනි. ශබ්ද කරදර නොකරයි. වරින් වර සිතුවිලි එයි. හැරෙන්න නැත. ලං වෙන විට දැස් පියාගෙන මදක් වේලාව මදක් වේලා හිටගෙන මම දැන් මෙතන යයි මෙනෙහි කරමි. දෛනික කටයුතු SMS ක්‍රමයට කිරීමට හැකියතාක් උත්සාහ කරමි. පෙරට වඩා සතිමත්ය. ඊතා ඊතා මෛත්‍රියෙන් කරුණාවෙන් අප ධර්ම මාර්ගයේ ගෙන යන ඔබ වහන්සේට නිදික් නිරෝගී දීර්ඝායුෂ පතමි. සාදු කියන එකයි දෙන්නේ. පොඩි කාටත් හොඳයි මේවා කියවන්න හම්බෙන එක නේ. ඕ අල්ලා ගන්නවා ටික. SMS කියන්නේ. ඈ? දන්නේ මොකක්ද කියන්නේ? ඈ? SMS කියන්නේ? ඒක හොඳට කිව්වා ඒ උනාට තේරුම් ගත්තද කියලා. slowly mindfully silently. ඒ නිසා මේ ඒ කවුරු හරි එක්කෙනෙකුට සබාවේ එක්කෙනෙකුට හරි මේ වගේ භාවනාවක යම් ප්‍රමාණයක ගැම්මක් ආවට පස්සේ අනික් අයටත් තියෙනවා මොකද්ද ඒකෙන් පොඩි ভাইබ්‍රේෂන් එකක්. ඒ මොකද මුළු සම්මිතියම මුළු පරිසරයම මුළු ස්වභාවෙම මේකට අනුයාත වෙන්නේ නැතුව අත්දැකීමක් ගන්න බෑ. Taman tatamala කොච්චර නැටුවත් හරියන්නේ යෝගේ යෙදෙන්න ඕනේ. යෝගේ යෙදුනට පස්සේ පොඩි ප්‍රයත්නකින් එනවා. ඉතින් විශ්වාස කරන්න බැරි තරම් ලොකු සාන්තියකුත් එනවා. නමුත් ඒක හැමදාම තියෙන්නේ ඉතින් යෝගේ එකලස් වෙන වෙලාවල් තියෙනවා කැඩෙන වෙලාවල් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ කොයි එකනා භාවනා කරත් ඒකෙන් අනිත් එකනට සාමූහිකව ඉන්නකොට හොඳ බලපෑමක් තියෙනවා නපුරු බලපෑමක් තියෙනවා. ඒක නිසා ඇත් රැළක එක ඇතින්නියෙකුට පැටවියක් හම්බෙනකොට අනික් ඇතින්නිය ඔක්කොටම කිරියරෙනවා කියලා කියනවා. මොකද පැටියට එක ඇතින්නියක කිරි මදිලු. ඔක්කොටම කිරියරෙනවා. ඒ වගේ තමයි මේ යෝගය දෙනවා. ඉතින් මේ ඒක හරි වියදම් අධිකයි. ඒ යෝගේ. ඒක තමයි අපි මේ දුර බෑහර ගෙවාගෙන මේ එක පිරිසක් එකතු වෙලා ඒක බත්තලිය කාලා ඒක පැතිරි බුදියකන ඉන්නේ. එතකොට හම්බෙන සැප මොන්නම සුඛෝපභෝගී තනකවත් ලැබෙන්නේ අපි මේ මේ නිකම් බිම වාඩි වෙලා වනාතාගාරයකට ආපු සරණාගතයෝ වගේ හිටියට එන්න ජොලිය ඉන්නේ අප්පා. කොහේ ওই මොන්න රාජමන්දිරේකවත් මේක නැහැ. හැබැයි ඒක එක්කෙනෙක්ගේ අයිතිකාසියක් නෙවෙයි. ඒක මතක තියාගන්න සාසන අයිතියක් මේ තියෙන්නේ මේ බුදුහාමුදුරුව අපිට දීපු එක. අපි බුද්ධ විඳිනවා ප්‍රකාශ කරන එක වෙනම කතාවක්. ඒ වගේම අපේ ප්‍රයත්න නිසා තමයි හම්බ වෙන්නේ. නමුත් හිතන්න අපේ ප්‍රයත්නෙන් විතරක් කවදාකවත් ගන්න බෑ. ඒ යෝගයක් තියෙන්නේ. ඉතින් ඒක මේ අර සාමූහික කමඨාන් සුද්ධ කිරීමකදී තනියම කතා කරනට වඩා ලොකු good vibration එකක් ඇති කරනවා. ඒක නිසා සමහරෙකුට ඒක නිසා අපහසුතාවලටපත් වෙනවා ඇති. පුද්ගලිකව කතා කරන අතර මේ වගේ ප්‍රකාශන ලියන එක කරන එක ඒ වගේම අත්විඳින එක හොඳයි කියලා කියතයි. ලිඛිත ප්‍රශ්න එපමායි ස්වාමීන්. හොඳයි. ඔව්. දැන් අපි අරගෙන තියෙන පැයක විතර වෙලාවක් අපිට තව ටිකක් වෙලා ගන්න පුළුවන්. ගහලල්ලා. ඒකේ ගහලල්ලා. ගරු ස්වාමින් වහන්සේ ඒ විස්තරය මගේ භාවනා විස්තරය ඔබ වහන්සේට මුලින්ම මම මේ බොහොමත්ම පින් දෙනවා මොකද අර මගේ තිබුණ උගාක් අවුල්සාගත තත්ත්වයේ නැති වෙන්න ගිය සැරේ ඔබ වහන්සේ මට අවවාද දුන්නා ඒවා මම උගාක් තදින් හිතට අරගත්තා ඒක පළවෙනියෙන්ම කියන්න ඕන ඊළඟ කාරණය තමයි ධාතු විභංග සූත්‍රයත් සහ චුල්ල ශුන්්‍යත සූත්‍රය පදනම් කරගෙන ඔබ වහන්සේ කරපු ධර්මදේශනා මාලාව මට හරියට ප්‍රයෝජනවත් වුණා මේ මොකද අර එච්චර කල් මම මගේ ඇඟ රිදෙනවා මගේ අත් වේවුලනවා මගේ අත් ගොරෝසුයි ඒ වගේ දේවල් මට මගේ දේවල් කියලා හිතාගත්තාම ඒක මේ සෑහෙන්න ප්‍රශ්නයක් වුණා. නමුත් දැන් ඔබ වහන්සේගේ දහතිභංග සූත්‍රය අහපුවාම මට තේරුණා මේ ඒව ඇත්තටම ධාතු වල ක්‍රියාකාරීත්වය විතරයි කියලා. ඊට පස්සේ මට පෙනෙන්න ගත්තේ ඒව තද බව එක්ක නැත්තම් ධාතු වල ක්‍රියාකාරීත්වය කියලා විතරයි. එතකොට වඩා අර ආත්මීය වශයෙන් නැතුව වාස්තවික විදිහට පෙනෙන්න ගත්තා. අනිත් කාරණය තමයි මේ ඔබ වහන්සේ කිව්ව එක හරිම ඇත්ත. මේ අර ඔබ වහන්සේ මේ යෝගී සහෝදර සහෝදරියන් පිරිස ගැන මේ කිව්වයි කියලා හුඟක් හොඳ කමටහන් විස්තර මේ ඒක වැරදිලා එහෙනම් මම හිතන්නේ. ඒ හොඳක් කියවෙන කලාතුරකින් මගේ. මට ඒක අහන්න හම්බ වෙනවා ස්වාමීන් වහන්සේ. සමහරලාට වැරදිලා කියවෙනවා. කොහොම හරි මම මේ වෙලාවේ සාදුකාර දුන්නා මේ මම හරි වාසනාවන්තයි කියලා ඒ වගේ කට්ටියක් එක්ක භාවනා කරන්න ලැබීම. ඉතින් අර ඔබ වහන්සේ කිව්ව මේ ভাইබ්‍රේෂන් මටත් එන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේක නිසා මේ තාකච්ඡාවක් මෙහෙවනකොට හැම දිනාටම සමාන වගකීමක් තියෙනවා පිටපොට යන්න දෙන්න එපා. මේ පිටපොට ඇරියොත් බර ගානක් අමාරු වෙනවා. එතකොට කාය එක්කිනෙදට දමලා හොම්බෙත හොම්බට දෙයක් කන්නලා හරි කමන්නේ නැහැ. පාට ගන්න ඕනේ වාහනේ. ඉතින් එක්කිනෙදෙනුට හිත නරක වෙන්න ඉඩ තියෙනවා. නමුත් පිරිසක් මෙතන ඉන්නේ. ඉතින් සා ඩිස්කෂන් එක. ඒ ඩිස්කෂන් එකේ ඩිස්කෂන්ට තියෙනවා. පාරට දාගෙන යනවා. නිතරම පොදු පොදු මතයට යනවා මිසක් ආ එක එකනාගේ මතවලට දුවන්න බෑ. මත මත නරක කියනව නෙමෙයි. ඒක ප්‍රകൃති ඇත්තම. මොකද සාමූහික මේ මතයට ගණ්ඩ එක්කෙනෙකුට දෙනකොට හිතමනාප වෙන්න ඉතිනවා. ගත්තට පස්සේ ඔක්කොමලා එක ගැම්මට ආවට පස්සේ බැරි කට්ටියත් ඇදගෙන යනවා. ඒක නෑ මේ ගැම්ම ආවට පස්සේ ආය මොකුත් නෑ ළඟ ඉන්න ඔක්කොමත් අරගෙනම තමයි යන්නේ. ධර්මතා මට හරි ධෛර්යයක් ඇති වුණා ඒ ප්‍රකාශය. ගී වැටිච්ච දවසේ හොම්බෙන් ගිය දවසේ ආය අඬනවා. ඒකත් සහතික කරලා කියයි. හරියන වගේම තමයි කෙලවෙන්න ගත්තාමත් කෙලවෙන්නේ. අපි අපි එදාටත් ජොලි. අපි එදා බොහොම සන්තෝසයි. ස්වාමීන් වහන්සේ මට තව එකක් කියන්නම මේ ලියන්න අමතක වුණා. කවදාවත්ම නැතුව මට ඊයේ අදයි දවස් දෙකේ ඔළුව හුඟා පහලට කඩා වැටෙනවා. ඒක නිින්දෙන් නෙමෙයි. මට කලින් කවදාවත් වෙලත් නැහැ. ඉතින් සමහර වෙලාවට සිත වියවුල් වගේ හැඟෙනවා. සමහර වෙලාවට හොඳට තේරෙනවා. තේරිලා ඔළුව කෙලින් වුණාට කෙලින් කරගන්නවා. මම තේරුණාම එතකොට මූල කර්මස්ථානයේ තමයි සිත තියෙන්නේ සමහර අවස්ථාවල. ඒකෙම හිත කඩා වැටුණත්, හිස කඩා වැටුණත්, හිත කඩා වැටුණත් නොසැලෙන මනසක් තියෙන බව තේරෙන්න නම් ඒක නැවත නැවත වෙද්දි බලන්න ඕනේ මේක චෝදනා කරන්නවක හිත කරදර ගන්නවත් දෙයක් නෙවෙයි මේක වෙලා තියේදී මට තාම භාවනා කරගෙන යන්න පුළුවන් මේක හොඳක් නෙවෙයි නමුත් වෙනදා වගේ දුක් කරදර ගන්න හිත කරදර ගන්න ඔච්චර තමයි අපිට ඉතුරු වෙන්නේ ඕන කෙනෙකුට ලෝකෙ තියෙන ඕන දෙයක් කරන කරදර වෙන්න පුළුවන් හිත කරදර ගන්න පුළුවන් ඉතින් මේ මනස තනිය විඳවන්න වෙනවා අපිට කරන්න තියෙන්නේ මේක හැටි මෙහෙමයි ගාලල්ල. එච්චර තමයි උත්තරේ ගාලල්ල. ඉවරයි. ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? දැන් ඇති ඇහුවා විතරක් දැන් ඒක දැන් ඉවරයක් කරන්නේ නැහැ. එකින් එක එකින් අහනවා. හෙට අහන්න. හෙට දෙන්නෙත් නැහැ. හෙට දෙන්නෙත් නැහැ. හෙටත් ප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ. කමන්නේද? ආ උදේ. ආ කමන්නනේ. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කීප දිනෙකට උපදෙස් දුන්නා මමත් අහලක් තියෙනවා අර ඊළඟ දැන් යම් අවස්ථාවකට භාවනාවේපත් වුණාම ඊළඟ අවස්ථාව ගැන හිතලා ඒකට ඒක වෙනුවෙන් භාවනා කරන්න කියලා නමුත් ස්වාමීන් වහන්සේ එතකොට චේතනා සහ ප්‍රාර්ථනා යන දිනකොට එතකොට මමත්වයේ වැඩිවීමක් හෝ කෙලෙස් වැඩිවීමක් වෙන්නේ නැද්ද වෙනවා නමුත් වෙනදාට වැඩිය දාන්නවා කෙලෙස් වැඩිනවා දන්නවද ඒක චේතනාවක්. මේව තමයි කෙලෙස් හැදෙන්නේ කියලා. ඉතින් ඒක දන්නේ නැතුව අපිට ඒක දිරව ගන්න බෑනේ. හිතලා බෑනේ. ඉතින් ඒක නිසා යම් වැරදි ප්‍රමාණයක් වෙද්දී අත්තරදි වෙද්දිම තමයි අපි ඒක මේකේ ආධිනව ආස්වාද තේරුම් ගන්න. මේ නිසා වැරදි නොකර බෑ මේ ගමන යන්න. නමුත් එහෙම වැරද්දක්ම නැවත ආයෝජනය වෙනවා. ආයෝජන මම මෙතෙන් යනකම් ගියා දැන් මරද්ද ගත්තා. දැන් ඊට පස්සේ ආය යන්න ඕනේ නැහැ. ඒක නිකන් මේ පොඩි කාලේ අසුචි අපි අත ගන්නකොට අපිට ගානක් නෑ රස්නියයි හරි සැපයි. ටික ලොකු වුණාට පස්සේ චී බබා කියලා අම්මා පුරුදු කරාට පස්සේ ලොකු වුණාට පස්සේ ගෑවුණත් කැතයි. ඒකත් ඒක අසුචි අත ගාලම තමයි ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. ඒ නිසා කෙලස් වල කෙලස් නෑ. ඒක නිසි ආයෝජනයකටපත් කරනවා. කිසිම දෙයක් මේ ලෝකේ කෙලස් නෑ. සියලු දේ ධර්ම. තමයි ඒක අඬුව තියාන අත පුච්ච ගන්න නැතුව අඬුවෙන් අල්ලන්න දැනගන්න. ඒ නිසා තමන්ගේ අත්තරදි ටික විතරමයි තමන්ට ගුරුවරයෙක් වෙන්නේ. වෙන්න දෙයක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් තව ප්‍රශ්නයක්. එන හිතහන්න. නෑ හිත දෙන්නේ නෑ. හිත ප්‍රශ්න අහන්න දෙන්නේ කවුද? ධර්ම සාකච්ඡා. හිත ධර්ම සාකච්ඡා නෑ හිත අපිට බයි බයි කියන එක ගියා. එහෙනම් මේක අහන්න ස්වාමීන් වහන්සේ මේ එතකොට සමත ගණයට ගෙනෙන භාවනා ක්‍රමවලත් එක්ක අදිෂ්ඨාන එක්ක ප්‍රාර්ථනා ඒ වගේ නිසා ඒවෙත් මේ විදර්ශනා භාවනාවේ කරන්නේ ඔහේ මේ මේ මොහොතේ සිදුවන දේ දැනෙමින් සිටීම විතරයිනේ වෙන මොනවත්වත් කරන්නේ නැහනේ. එතකොට සමත භාවනාවල සියල්ලේම මොනවා හරි කරන දේවල් තියෙන්නේ. එතකොට මේ සමත භාවනාවලිනුත් කෙලෙස් වැඩි වෙනවා ඇති නේද ස්වාමීන් වහන්සේ? සමතේ යම් ප්‍රමාණයකට සමාධිය යම් ප්‍රමාණයකට ආවට පස්සේනේ විපස්සනා කරන්නේ. ඒ නිසා මුලදී මුලදී අදිෂ්ඨාන හරහා තමයි යන්නේ. පස්සේ අදිෂ්ඨානයක් කරනවා අදිෂ්ඨාන නොකරන්නේ. මුලදී අදිෂ්ඨාන කරනවා. මුලදී මේ අවස්ථානුකූලව එක පාවිච්චි කරන්න හැටි ඒක නිසා කාටවත් පොතක ලියලා පෙන්නන්න බෑ. මුලින් අදිෂ්ඨාන කරලා තමයි සමාධියක් ගන්න. පස්සේ අදිෂ්ඨාන කරනවා දැන් හරි වැඩේ ඉවරයි. අදිෂ්ඨානයක් කරනවා අදිෂ්ඨාන නොකරන්නේ. ඉතින් ඒක මුලින් කෙරුවොත් බහනට බහින්නේ නැහැ. අගදිනකොලොත් මාර්ගඵලයක් ලබන්නේ නැහැ. ඒ නිසා අපි පෝලෝ ජම්ප් එක කරනකොට උඩටම ගියාට පෝල් එක විසිකරන්න එපා. උඩටම යන්න ඉස්සලා විසිකරුවොත් මොකද වෙන්නේ? උඩටම ගිහලා අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? වැටෙනවා. නෑ බාහිර ගෙවදිනවා. හ්ම්. දිනන්න බෑ. <laughs> ඒ නිසා උඩට යනකම් පෝල් එක පාවිච්චි කරන උඩට ගියම ඒකේ ට්‍රස්ට් එක දීලා ඒක විසිකරුවොත් තමයි ගැම්මෙන් තමයි හැපතර දාන්නේ. ඉතින් සාය පෝල් එකට ආදරය කරලත් බෑ විසිකොල්ලත් බෑ. අවශ්‍ය තැනට යනකම් ආදරය කරන්න ඕන. හොඳටම බදලා අල්ලන්න ඕන. දැනගන්න ඕනේ බදලා අල්ලන්නත් බෑ උඩදී විසිකරන්න එපා. සුකනම් මේ වල්ලන්න ඕන. ඒක කලාවක් නෙවෙයි ඒක විද්‍යාවක් නෙවෙයි ඒක කොටලම ඉගෙන ගන්න. ඉතින් සමික හයියෙන් අල්ලගන්නේ කිව්වොත් වැරදි. ඒක සහැල්ලුවට අල්ලගත්තේ කිව්වොත් බෙල්ල කඩ කඩ ගන්න. ඒ නිසා කරපු මනසට මේක තේරුම් ගන්න පුළුවන් නැති කනට වෙන්නේ මේක හරියට කියන්නේ නැන්නේ මේක ගුරු මුස්තියක් තියා ඉන්නෝනේ ඔච්චර කියන්න බැරිද කියලා හිතනවා. <coughs> එහෙම ගුරු මුස්තිය <coughs> ගුරු මුස්තියක් නැහැ. තමන්ගේ අත්දැකීම් තමන්ගේ අත්තරදි ටික විතරයි තමන්ට ගුරුවරයෙක් වෙන්නේ. ප්‍රශ්න අහලා හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මූල ධර්මයට බර ප්‍රශ්නයක් නම් තියෙනවා ඒක මම අහන්නේ නෑ දැන්. ඒක අහන්න ඒක අහන්න දැනගන්න ඉන්නේ විසඳගන්න ඉන්නේ ඔබ වහන්සේ විතරක්මයි. ඒ නිසා මම මේ ධම්රවි පදනම ඔබ වහන්සේ වැඩම කරපු අවස්ථාවක අහන්නම්. තවත් ප්‍රශ්නයක්. ඔබ වහන්සේ මම කියන්නේ ක්වෙස්චන් රාණි කියලා කියන්නේ. ක්වෙස්චන් රාණි. ඔබ වහන්සේගේ මේ ධර්මදේශනා පෙළක් ඇසුරින්මයි මට මේ ප්‍රශ්නේ හිතට ආවේ. ඒ කිසි දෝෂයක් නැත්තේ නෑ. ධර්ම දේශනා කරන්න ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි ප්‍රශ්න ආවයි කියලා දෝෂයක් ඇත්තෙත් නෑ ප්‍රශ්න ආපුවම නරකත් නෑ කවුරුත් ඉගෙන ගන්නවා නමුත් මේකට මේ මොකද්ද කියන්නේ ඒක තීරුම් ගන්න වෙලාවක් තියෙනවා ඒක තර්කයෙන් මත නෙවෙයි යන්නේ අත්දැකීම් ආවට පස්සේ නම් උත්තරේ තේරෙනවා අත්දැකීම් නැතුව මේ කල්ප කල්ප හිටියදී මූල ධර්ම වශයෙන් පොඩි සන්තෝෂයක් එනවා නමුත් ඒක එච්චර yaadෙන <coughs> සන්තෝෂයක් නෙවෙයි ඒකේ ඉන්නේ Tamange අත්දැකීම් සරු වෙච්ච වෙලාවට තමයි මූල ධර්ම නරක නෑ. මුත් වැදගත්ම දේ තමයි ප්‍රත්‍යක්ෂය. දෙක එක එක ඉඳලා දෙක දක්වා. ඒක තමයි ඒක මේක ප්‍රශ්න ඉවර කරන්න තියෙන මම අර එහෙම කිව්වේ. <laughs> දිගට දිගට ප්‍රශ්න අහනකොට ඉතින් මොනවාරි කරලා කටේ වාංගඩයක් හරි යවන්න එපා. හොඳයි අපි පැයකුත් විනාඩි 10ක් විතර වගේ වෙලා අරගෙන තියෙනවා. කොහමද ඇත්තටම මේ ප්‍රකාශන වෙලා තියෙනවා බලනකොට අනවශ්‍ය ප්‍රශ්න නැසීමේ <coughs> ගුණයක් තියෙනවා. එහෙනම් ගොඩනෙක් කහන්න තියෙන මේ gedirin genaව ප්‍රශ්න සාකච්ඡා කර කර ඉන්නවා. එහෙම නෙවෙයි තමන් වෙච්ච දේ නම් කොච්චර වැරදුනක් ප්‍රශ්නයක්. ඒකෙන් අපිට එකිනෙකාට බෙදා හදා ගන්න දෙයක් තියෙනවා ප්‍රායෝගිකයි. ඉතින් ඒ අතින් බලනකොට මේ නොමග ඇරෙන ප්‍රශ්න නැත්නම් මූල ධර්ම වලට බර ප්‍රශ්න තිබුණේ නැහැ. තිබුණත් මම ඒවා ගන්නෙත් නැහැ. ඒ අතින් බලනකොට ඉතින් ඇත්තටම හොඳයි කිය කී බලනකොට. සාදු සාදු සාදු. හොඳයි අපි එමනම් අපි මෙතනින් අපේ දවසේ මේ ධර්ම මොකක්ද කියන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල સમાપ્ત කරනවා. අපි හෙට එතකොට එකට හම්බ වෙනවා. අර කියන්නේ ධර්ම සාකච්ඡාවක් තමයි. ඒ නිසා ඒකටත් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ලියලා තියන්න. මේ ඒ වගේම ස්තුතියි හොඳයි සෝක් හොඳයි කියනවා ටිකුල් ලියලා දාන්න. ඒ ඉතින් තියෙන්නේ බෑනේ. එතකොට අපි ඒතකොට දෙකට වැඩි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. කීර දින ආරම තෙරුවන් සරණයි.